හැමදාම තෙරුවන් සරණයි. මෙදනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් දවසේදී පිළිගන්නවා. ශ්‍රවණ සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාර සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද දවසේදී මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහා අපි ඊයේ තමයි ආරාධනා කළේ පුජ්පාද දීගෙන සුගතවන්ත ස්වාමීන් වහන්සේට ඊයේ උන්වහන්සේට ඉස්පෝතිලස් සාකච්ඡාව සම්බන්ධයෙන් මොහොතකට පෙර ඉතින් උන්වහන්සේට මම ඊයේ දවසේදී සූත්‍ර දේශනාවක් යෝජනා කළා. නමුත් ඒ අපිට අනුකම්පාවෙන් අපේ ඉල්ලීම් වලට ඉතාමත්ම ඉක්මනින් ප්‍රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන් උන්වහන්සේට නමස්කාර කර සිටිනවා දුපන්නම ස්වාමීන් වහන්සේ. ඉතාමත්ම උසාවි අනුග්‍රහය. අද මම යෝජනා කරේ ගෞතම ස්වාමීන් වහන්සේට සම්මිස්ත නිකායේ සලායතන වර්ගයේ චිත්ත සංයුක්තයට ඇති සූත්‍රය කාමදු සූත්‍රය කියලා උන්වහන්සේට අපේ සංදේශනා පහදා දෙවි. අපි මේ දේශනාවෙන් අනුකූලව අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවකට එළඹෙන්න. හොඳයි එහෙනම් මම වැඩි කාලයක් නැතුව ඉතාමම ගෞරවයෙන් පූජ්‍යපාද දීගෙන සුගතවන් ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දවසේදී ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙස පිරුම් කරනවා. පෙරවල් සරණ හැම දිනකටම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 වත්තති රතෝ අනිගං පස්ස ආයන්තං චින්නසෝතං අබන්දනන්ති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අතර තිබෙනවා බුද්ධ භාසිත ශ්‍රාවක භාෂිත කියලා දේශනා ක්‍රම දෙකක්. බුද්ධ භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ දේශනාවක්. ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කර දේශනා. ඒ වගේම සමහරක් වෙලාවට බුදු පියාණන් වහන්සේ වහන්සේක දේශනා කරපුවා ශ්‍රාවකයන් වහන්සේ නැවත දේශනා කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් කොහොම නමුත් මුල් දේශනාව බුද්ධ දේශනාවක්. බුද්ධ දේශනාවට අනුරූපව යම් ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනාවක් කරනවා නම් ඒක ශ්‍රාවක භාෂිතයක් විදිහටයි හඳුන්වන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ස්කන්ධ වශයෙන් බෙදාගෙන යනකොට ධර්මස්කන්ධ 84000ක් වශයෙන් තමයි විස්තර වෙන්නේ. විනය පිටකයට 21000ක්, ශෝත්‍ර පිටකයට 21000ක්, අභිධර්ම පිටකයට 42000ක්. මේ කියන ධර්මස්කන්ධ දෙහිම කරනවා. ද්වාසෝ ගන්නෙන් වේසහසානි බිකුණෝ චතුරාසීති සහස්සානේ ඒකේ ධම්මා පවත්තිකෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ධර්මස්කන්ධ 82000ක්ද ශ්‍රාවකයන් වහන්සේලාගේ මුඛයෙන් ධර්මස්කන්ධ 2000ක්ද මේ සියල්ලම 84000ක් හැටියටයි ශ්‍රී සද්ධර්මයේ ලෝකෙ පවතින. එහෙමනම් අද දවසේ මේ මාතෘකා කරගත්ත කාම බුහු සූත්‍ර දේශනාවත් බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වෙච්ච ධම්සපා මණ්ඩපයක්වත් ධර්ම සාකච්ඡාවක්වත් නෙවෙයි. කාම බොහෝ කියන ආයස්මත් තෙරුන් වහන්සේ සමග අනාගාමී වූ චිත්ත ගෘහපති අතර ඇති වූ සංවාදය. නැත්තම් ඒ කාම වූ ස්වාමීන් වහන්සේ චිත්ත ගෘහපතියාගෙන් ඇසූ ප්‍රශ්නයක්. එය එක ගෘහපතියාගේ තිබුණ මේ සිව් පිළිසුමියා ඥාන සහිත ගලපමින් කළ අර්ථ විග්‍රහය. එය බුද්ධ දේශනාවට සමානයි අනුරූපයි. එක බුද්ධ දේශනාවෙන් බහැරච්ච දේශනාවක් නෙවෙයි. එහෙමනම් මේ දේශනාව විස්තර වෙන්නේ මෙන්න මෙහෙම නිදාන කතාව හැටියට එක් සමයක කාමබෝ කියන තෙරුන් වහන්සේ මච්චිකා සඳ කියන පළාතේ අම්බාටක කියන උයනෙහි නැත්නම් වනයේහි වැඩ වාසය කරන දවසක් වුණා. එකල චිත්ත කියන ගෘහපතිතුමා මේ කාමබූ ස්වාමින් වහන්සේ වැඩ සිටියේ කොතනද? එතනට වැඩම කර එතනට ගිහිල්ලා පාද නමස්කාර කරලා එක පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා මේ ආයස්මත් කාම්බෝ තෙරුන් වහන්සේ මේ ගෘහපති පුත්‍රයාට මේ විදිහට දේශනාවක් කරනවා උපමාවකින් සම්බන්ධ කරගත් දේශනාවක්. සාමාන්‍ය බුදු පියාණන් වහන්සේගේ දේශනා විලාසයක් තිබෙනවා. උපමා උපමේය ගලපමින් කරන අර්ථ විග්‍රහයක්. දැන් මෙතනත් තිබෙන්නේ උපමාවක් සහිතව උපමාවකින් අපේ මේ ජීවිත රතය අපේ මේ ශරීර රතය ශරීර කරත්තය සම්බන්ධ කරලා මේ කරත්තය දක්කාගෙන යන ආකාරයත් මේ කරත්තේ නිමාවක් ගැන තමයි කියන්නේ. නේලංගෝ සේත පච්ඡාදෝ ඒකාරෝ වත්තති රතෝ අනීගං පස්ස ආයන්තං චින්නසෝතං අබන්දනං මේ වචන ටික සමහරක් වෙලාවට අපිට පුරු නැති වචන. නේලංග නේලංග කියලා කියන්නේ නිදොස් දොස් නැති. හරි ක්‍රමයට නිවැරදිව සකස් කරගත්. නැත්නම් නිවැරදි ක්‍රමයට අමුණාගත්. නිවැරදි ක්‍රමයට පිළිවෙල කරගත්. සේත පජ්ජා පච්ඡාදු සේත පච්ඡාදෝ කියලා කියන්නේ සේතගෙන් සුදු පාට. ඡාදෝ කියනකොට වැස්මක් ඒ කියන්නේ සුදු පාට වැස්මත් ආවරණයක් සහිත. ඒකාරෝ ඒකාරෝ කියලා කියන්නේ එක් ආකාරයක්. එහෙම නැත්නම් එක් විදිහක්. එක් ක්‍රමයකට සකස් වෙච්ච. නැත්නම් ඒක එක එක ආකාරයක පවතින රතෝ රතයක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි රතයක් තියෙනවා එකම විදිහට සකස් වෙලා එක නිවැරදි ඒ වගේම සුදු පාට වැස්මකුත් එක්ක. අපි හිතමු කරත්තයක් කියලා. මේ කරත්තය ගත්තොත් සතිය කියන්නේ කරත්තයනේ. මේ කරත්තයේ නිවැරදිව යොදපු ගොන් රෑණක්. නිවැරදිව යොදවපු කරත්ත දක්වා සතාචාර්යවරේ. ඒ වගේම නිවැරදිව සුදු පාට තියෙන ආවරණය කරගත්ත තැන වැසුම වැස්ම. ඒ කියන්නේ කරත්තය මේ සම්පූර්ණ කරත්තය. වහරි කොටසත් එක්ක ඒකාරෝ කියලා කියන්නේ ඒකට ගොන්නු දෙන්නත් එක්ක මේ කරත්තේ හරියට බැඳ තියෙනවා එකම කණුවක අර වීදන් වීදන්ට. ඉතින් මෙන්න මේ විදිහට දැන් වුණ රතයක් තියෙනවා. එතකොට මෙන්න මේ රතය කොහොමද දැන් මේ රතේ ගමන් කරන්නේ? අනීගම් පස්ස ආයන්තං චින්නසෝතං අබන්දන. අනීගම් කියන්නේ දුක් නැති ඒ වගේම ආයන්තං මාර්ගයේ කෙලවරට පැමිණිලා චින්න සෝතං සැඩ පහර සම්පූර්ණයෙන්ම සුණු විසුණු කරලා අබන්දනං රාගාදී බැඳුම් වලින් වෙන් වෙලා එන ආකාරය බලන්න කියලා කියන්නේ. එහෙමනම් දැන් ඔන්න බලන්න කරත්තයක් තියෙනවා රතයක් තියෙනවා මේ රතේ ඉතාමත්ම නිවැරදි මොකද රතේ වැරදි තියෙනවා රතේ ගමන් කරන්න බෑ රතේ තවත් තැනකට අරගෙන යන්න බෑ ඒක නිසා තනි වචනෙන් කියනවා නිදොස් රතයක් නිදොස් ඒ විතරක් නෙමෙයි වැස්සට නොසෙමී ඉන්න ඒ වගේම බේරලා ඉන්න ආවරණයකුත් තියෙනවා ඒ වගේම මේ රතය මේ ගොන් රෑනත් එක්ක නිවැරදි බැඳලා තියෙන්නේ එක ක්‍රමයකට වෙනස් ඉදිකර නෙවෙයි. ඉතින් මේ විදිහේ නිවැරදි යෙදුණු රතයක් තියෙනවා නම් මේ රතය දුක් නැති රතයක්. ඒ වගේම මාර්ගයේ කෙලවරට පැමිණ රතයක්. ආ එතනින් එහාට යන්න මාර්ගයක් නැහැ. ඒ වගේම චින්න සෝතං සඩපාර සම්පූර්ණ සුණු විසුණු කරපු රතයක්. අබන්දනම් බැඳුම් සහිත ඒක රාගාදී බන්ධන සියල්ල යටපත් කරගත නැති කරගත්ත සත්‍යය. මෙන්න මේක තමයි ගාථාවෙන් උගන්වන අදහස. නමුත් මේ ගාථාවේ තියෙනවා මේ උපමාවට ගලපපු උපමාවට ගලපා ගත්ත අර්ථය. ඒ කියන්නේ මොනවාද? මේ උපමාවත් එක්ක සම්බන්ධ කරගත්ත අර්ථ විග්‍රහයක් තිබෙනවා මේ තුල. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ කියන දේශනාව ඉමස්සකෝ ගහපටි සංකීර්තේන භාසිතස කතං විතාරණ අත්තෝ දට්ඨබ්බෝ අනේ ගෘහපතියනි ඊතා කෙටියෙන් මා මේ ප්‍රකාශ කළ කතාවෙහි විස්තර කතාව අපි කොහොම දැනගන්නේද ඒ වෙලාවේදී කියන්නේ කොහොමද කින්නකෝ ඒතම් භන්තේ භගවතා භාසිතං කෙනෙක් ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ වදාළනද? ඔව් ඔව් මෙය අනිවාර්යෙන් බුදු පියාණන් දේශනා කළ දෙයක්මයි මේක. එහෙමනම් කියනවා එහෙමනම් ස්වාමීනි පොඩ්ඩක් කොහොම ඉන්න කියලා මේ ගෘහපති පුත්‍රයා ටිකක් නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වෙලා තමන් මානසිකාරයට ගත්ත මේ ප්‍රශ්නේ. මොකද හේතුව චිත්ත ගෘහපතියා කියලා කියන්නේ සනාගාමීන් වහන්සේ නම ඒ වගේම තමන් වහන්සේ සිව් පිළිසිය ඥානලාභී කෙනෙක් ඒ නිසාම පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පිළිතුරු සොයාගන්න. එහෙමනම් දැන් බලන්න ඕනේ මෙතනදී පැහැදිලි කරන අභ්‍යන්තර අර්ථය මොකක්ද කියලා. අභ්‍යන්තර අර්ථය ගත්තාම නේලංග කියලා කියන්නේ නේලංගන්තිකෝ බන්තේ සීලාන මේතං අදිවචන. නේලංග කියලා කියන්නේ සීලයට කියන සමාන වචනය. එහෙමනම් කෙනෙකුගේ ජීවිතයක් උපවත් වෙන්නේ කෙනෙකුගේ ජීවිතයක් සැපවත් වෙන්නේ කෙනෙකුගේ ජීවිතයක් ආලෝකමත් වෙන්නේ සීලය නැමැති ශ්‍රේෂ්ඨ ආභරණය නිසායි. සීලය නැමැති ආභරණයෙන් පළඳාගත්තොත් සීලය නැමැති සුගන්ධයේ ජීවිත එකතු වෙලා තිබුණොත් යටි සුළඟට පවණක් නෙමේ උඩු සුළඟට පවා සමාගෙන යන සුවඳ. එහෙමනම් අන්න මේ ජීවිතය නිවැරදි කරගන්නවා. ජීවිතය නිදොස් කරගන්න කොහොමද සීලයෙන්? අර තමන් රකින්න සීලයේ කිලිටිනම් සීලේ කඩතොළු වෙලා නම් සීලේ හරියට කබර දාපු කෙනෙක්ගේ ශරීරයක් වගේ අපවිත්‍ර වෙලා නම් ඒ වගේම ලප කැලල දාලා නම් ඒ වගේම දුර්වර්ණ නම් අන්න සීලය දොස් සහිතයි එහෙම දොස් සහිත සීලයක් තියෙනවා නම් මේ ජීවිත යාත්‍රා බොහොම අඳුරුයි ඒක නිසා පැහැදිලි කරන්නේ කෙනෙකුට තිබෙන්න ඕනේ මේ සීලය නැමැති නිදොස් ආවරණය නිදොස් ආවරණය නැත්නම් නිදොස් වූ ස්වභාවය තිබෙන්නට ඕනේ. එතකොට මේ සීලයෙන් ශක්තිමත් වුණා නම් කෙනෙක් නිදොස් වුණා නම් ඒ ජීවිතයට තියෙන්න ඕනේ ආවරණය. ඒ කියන්නේ එහෙමනම් සීලයෙන් නිදොස් වෙනවා නම් ඒ ජීවිතයේ ආවරණය තවත් තැනකට කැඩලා බිඳලා යන්න නොදී සීලේ පළු දෙන්න නොදී සීලෙන් පිරිහිලා යන්න නොදී තිබෙන්න ඕන ආවරණයක්. ඒ ආවරණය තමයි තේතපච්ඡාදෝ කියලා කිව්වේ. තේතපච්ඡාද කියලා කියන්නේ විමුක්තිය ඒතං අදිවචන. විමුක්තියද කියන සමාන වචනයක්. එවන විමුක්ති කියනකොට සදාංග විමුක්ති ඒ වගේම වික්ඛම්බන විමුක්ති ඒ වගේම පටිපස්සද්ද විමුක්ති ඒ වගේම සමුච්ඡේද විමුක්ති, නිස්සාරණ විමුක්ති කියලා විමුක්ති ක්‍රම පහක් දේශනා වෙනවා. දැන් තදංග විමුක්තියක් කියලා කියන්නේ සමාදන් වුණු ශීලය සමාදන් වෙනකොට ඒ වගේ සීලය ආවර්ජනා කරනකොට ඒ වගේ සීලය ආනිසංස හිතනකොට ඒ සීලය කැඩෙන්නේ නොදී නැවත නැවත හිතමින් ඉන්නකොට අඛණ්ඩ කුසල් සිත් පහළ වෙනවා. මේ කුසල් සිත් පහළ වෙන්න පහළ වෙන්න කාය දුච්චරිත, වාචී දුච්චරිත, මනෝ දුච්චරිත කියන මෙතර විද දුච්චරිතය සදාංග අවස්ථෙන් යටපත් වෙනවා. එතකොට මේ සීලය තුල මනාව පිහිටාගෙන භාවනා කර්මස්ථානයක් ප්‍රගුණ කරනකොට හිතේ සමාධිය වැඩෙනවා. ඒ වගේම සමාධිය ශක්තිමත් වෙනවා විදර්ශනා සමාධියට හිත නැඹුරු වෙනකොට ඒ කියන්නේ මේ ශරීරයේ තුල තිබෙන අභ්‍යන්තරයේ දකිමින් බාහිරයේ දකිමින් ආධ්‍යාත්මික බාහිර දකිමින් නාම රූප ස්කන්ධ ආයතන ආදී මේ පරමාර්ථ ධර්ම දකිමින් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට අන්න වැඩෙනවා විදර්ශනා සමාධිය. එතකොට මේ සමත සමාධියෙන් සහ විදර්ශනා සමාධියෙන් හිතේ සමාධිය ශක්තිමත් වෙන්න වෙන්න මොකද වෙන්නේ? අර පංච නීවරණාදී මේ දොස් ධර්ම නැත්තම් සීලෙන් පරිබාහිර වූ අර අකාරුණිකත්වය, අමෛත්‍රිය, ව්‍යාපාද ආදී මේ පංච නීවරණයන් ක්‍රම ක්‍රමෙන් ක්‍රම ක්‍රමෙන් පැය ගණන්, සති ගණන්, මාස ගණන් යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා අන්න කියලා වික්කම්බන විමුක්තිය කියලා. ඊළඟ යම් දවසකදී යම් කිසි කෙනෙක් මේ ස්කන්ධ ආයතන ධාතු කියන මේ පරමාර්ථයන් දැකීමෙන් නාම රූප විදර්ශනාව යෙදෙනකොට නැවත නැවත අනිත්‍ය වශයෙන් වඩ아가න ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනවා. එසේ ප්‍රගුණ කරගෙන යනකොට මේ යෝගාවචරයාට මේ කිසිම ආකාරයේ සත්පුද්ගල නිමිත්තක් නැත්තම් නිමිත්තක් මතුවෙන්නේ නැහැ. ඒ වගේම නිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. ඒකටපත් වෙනවා. ඒ කියන්නේ කියන්නේ නිත්‍ය සංඥා පජහන්තෝ අනිත්‍ය සංඥාම් භාවති. නිත්‍ය සංඥාව දුරු කරමින් නර දුරු සිදුවීම පිණිස අනිත්‍ය සංඥා වඩනවා. ඒක හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දකිනකොට නාම රූපය කැටි කැඩේ විඳි විඳ යන ආකාරය දකිමින් අනිත්‍ය වරනකොට අන්න හිතේ නිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම මේ විදර්ශනා මාර්ගයේදීම යටපත් වෙන්න පටන් ගන්නවා ඒක යටපත් කොට අර අනිමිත්ත කියන ගතිය අනිමිත්ත ලක්ෂණය ටික ටික ටික ටික හිතේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා ඊළඟට මොකද වෙන්නේ දුක්ඛ සංඥාව දැන් කෙනෙක් මේ පරමාර්ථ ධර්මය ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඒ සියල්ලම කැටි කැටි බිඳි බිඳි යෑමෙන් පෙළෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මේ දුක්ඛ ධර්මතාවය නැවත නැවත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට මොකද වෙන්නේ මේ යෝගාවචරයාට ඒ මාර්ගයේදීම දුක්ඛ සංඥාව සම්පූර්ණයෙන් ප්‍රකට වීම නිසා අර පණිදි ප්‍රාර්ථනා බලාපොරොත්තු අනාගත කැතු මේ සියල්ලක් හිතෙන් බැහැර වෙනවා අන්න විදර්ශනා මාර්ගයේදීම අන්නවන් අප්පනි හිත කියන විමෝක්ෂයේ ගතිලා විදර්ශනා මාර්ගයෙන් පහළ වෙනවා ඊළඟට මොකද වෙන්නේ නැවතත් මේ යෝගාවචරය මේ පරමාර්ථ ධර්මය අනාත්ම වශයෙන් ප්‍රකට කරගෙන ප්‍රකට කරගෙන යනකොට ඒ අනාත්ම ලක්ෂණයෙන් ප්‍රකට වීම නිසා මේ රූපකය නාමකය හදන කෙනෙක් සකස් කරපු කෙනෙක් ඊළඟට කතා කරන්න යන්න. යන්න කතා කරනවා. හරි. ඒ වගේම අපි පැහැදිලි කරනවා නම් ඒ ශුන්්‍යතාවය දකිමි. ශුන්්‍යතාවය කියලා කියන්නේ හිස් ස්වභාවය. මේ රූපකය නාමකය කරවන කෙනෙක් නෑ. අයිතිකාරයෙක් නෑ. විඳින කෙනෙක් නෑ. අර ශුන්්‍යතාවය සම්පූර්ණයෙන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සත්පුද්ගල සංඥාව යටපත් වෙනවා. Tamanට මේ අනාත්ම ලක්ෂණය විදර්ශනාවේදී ප්‍රකට වෙනකොට එහෙමනම් අපි තේරුම් ගන්න මෙතනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රි ලක්ෂණයන්ගෙන් ගැඹුරින් විදර්ශනා වැඩි වැඩි මේ යෝගාවචරයා අර සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකිමින් සංස්කාරයන්ගේ මධ්‍යස්ථ ස්වභාවයට පත්වෙන සංකාරුපේක්ඛා ඥානය දක්වා ගමන් කරාම නැවත නැවත මේ යෝගාවචරය පරිකරම කරමින් මේ ත්‍රි ලක්ෂණෙන් එක ලක්ෂණයක් Tamanට ඊටමත් ප්‍රකටවන එක ලක්ෂණයක් මතු කරගන්න. ඒ ඒ ලක්ෂණේ මතු කරගෙන අපි හිතමු උදාහරණයක් විදිහට අනාත්ම ලක්ෂණය. මේ අනාත්ම ලක්ෂණය නැවත නැවත වඩමින් අර නාම රූපයන්ගේ උදේවය නාම රූපයන්ගේ භංගය එවගේ භය ආදීන වාදී ක්‍රම ක්‍රමයෙන් පිළිවෙලින් විදර්ශනා ඥාන ශක්තිමත් වෙලා ශක්තිමත් වීමෙන් බලගැන්වීමෙන් මේ යෝගාවචරයා සංකාර ප්‍රේක්ෂා ඥානෙන් එහා පැත්තේදී පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ සෝතාපට්ටි මග්ග ඵල කියන මෙන්න මේ අවස්ථාවටපත් වෙනවා. ප්‍රතුච්චන ගෝත්‍රේ කඩලා ලෝකෝත්තර භූමියට පත් කරනවා. එහෙමනම් මේ ලෝකෝත්තර භූමියට පත් වෙනකොට ලෝකෝත්තර භූමියේදී සෝවාන් මාර්ග ඥානය ලබනවා සමගම මේ යෝගාවචරයාට පුළුවන්කම ලැබෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස වැනි සංයෝජන ධර්මයන් ඒවක තවත් ක්ලේශ ධර්මයන් ඒවම දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් විචිකිච්ඡා සහගත සිත් මේ හැම දෙයක්ම සම්පූර්ණ ප්‍රහේණ කරන්න. අන්න ඒවල සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙනවා. ඒකට තමයි සමුච්ඡේද විමුක්තිය කියන්නේ. නැවතත් මේ යෝගාවචරය උත්සාහවත් වෙමින් ඉතිරි මාර්ගඵල සඳහා උත්සාහවත් වෙනකොට ඒ සක්‍රදාගාමි අනාගාමි අවස්ථාවන්හිදී සෝවාන් ඵල සක්‍රදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල ආරියත් මාර්ගයේ අවස්ථාවන්හිදී පවා මේ ਸਰව ක්ලේශයන්ගේ සංසිඳීම් දකින්නකොට පටිච්චසමුප්පාදේ ප්‍රහාණය අරිහත් ඵලයටපත් වෙලා ඒ අරිහත් ඵලෙන් අරිහත් ඵල විමුක්තිය නැත්නම් අරිහත් ඵල සමාපත්තිය වින්දනය කරනවා නම් එතන තිබෙන නිස්සරණ විමුක්තිය එහෙමනම් මෙතනදී මේ පැහැදිලි කරන්නේ විමුක්තිය කියලා. නැත්නම් සේක සුදු පාට වැස්මකින් වැහිලා කියලා කියන්නේ සම්පූර්ණ අරිහත්වයෙන් ජීවිතය ආවරණය කරගත්ත කියන එක. එහෙමනම් කෙනෙක්ගේ ජීවිතයක් තියෙනවා. මේ ජීවිතය පැහැදිලිවම ගත්තොත් මේ ජීවිතය අ සීලෙන් නිදුස් කරගෙන අරිහත් විමුක්තිය නැමැති ශ්වේතත් ශ්වේත වර්ණයෙන් යුක්ත ආවරණේ ආවරණ කරගෙන තිබෙනවා නම් ඒ ජීවිතේ වටිනවා ඊළඟ උපමාව කියන්නේ ඒකාරෝ භන්ති සතියා ඒතම් අදිවචන ඒකාර කියලා කියන්නේ සිහියට කියන සමාන වචනය දැන් එහෙමනම් මෙතන බලන්න සතිය කියනකොට සිහිය දැන් කෙනෙකුගේ කෙනෙක්ගේ ජීවිතයක් නිදොස් බවින් සේතත් සුදු පාට නැත විමුක්තිය සීලයෙන් විමුක්තියට බන්ධනය කරන්න සීලයෙන් විමුක්තියට ගලපන්න නැත සීලය විමුක්තිය කර අරගෙන යන්න නම් සතිය කියන රැහනක් සතිය නැමැති ආකාරකය සතිය නැමැති අපට මේ කපොල්ල අවශ්‍ය වෙනවා ඒ වගේ තමයි අර නිවැරදිව යොදාගත්ත අවයව ටික සම්පූර්ණයෙන්ම ගලප ගන්න කරත්තයක් ගත්තොත් දැන් මේ කරත්තේ ඉස්සරහා ගවය දෙන්න ඊටපස්සා කරත්ති මේ ඔක්කොම ගලප ගන්නට නම් අපට අවශ්‍ය වෙනවා මේ වියගහක් මෙන්න මේ හා සමානයි මේ සතිය කියන්නේ එහෙමනම් කෙනෙක්ගේ සීලයක ඉඳලා මේ සීල බලයේ ඉඳලා අරිහත් විමුක්තිය දක්වා අරගෙන යන්න නම් මේ යෝගාවචර අවශ්‍යයි අඛණ්ඩ වූ සිහිය සිහිය කියලා කියන්නේ මොකද්ද මෙතන පරමේන සතිමේ පක්කේන සමන්නාගතෝ ඒ කියන්නේ උතුම් වූ ඒ සිහි නුවණින් යුක්ත වූ සිහිය. ඒ කියන්නේ මේක නිකම්ම සිහියක් නෙමේ නුවණ සහ බැඳිච්ච සිහියක්. ඇයි එහෙම කතා කරන්නේ? මොකද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන සිත් වර්ග මේ සිත් අතර තියෙනවා ඥාන සංප්‍රයුක්ත සිත්, ඥාන විප්‍රයුක්ත සිත්. දැන් කෙනෙක් සීලයක පිහිටාගෙන සමත භාවනා වඩමින් විදර්ශනා භාවනා වඩනවා. දැන් විශේෂයෙන් විදර්ශනා භාවනාවට වැඩෙන විදර්ශනා ඥාන. මේ විදර්ශනා ඥානයන් වැඩෙනවා නම් මෙතනදි පහළ වෙන කෙලින්ම ඥාන සංප්‍රයුක්ත සිත්. ඥාන විප්‍රයුක්ත සිතකින් විදර්ශනා ඥාන පොදින්න බෑ. එහෙනම් සතිය කියන චෛතසිකය ඥාන විප්‍රයුක්ත සිතක උපදිනවා ඥාන සංප්‍රයුක්ත සිතක උපදිනවා. මොකද සෝබන සාධාරණ චෛතසිකය. එහෙමනම් කෙනෙකුට පුළුවන් නෝනින් පරවත් මේ සතිය පවත්වන්න. හැබැයි නෝනින් පරව සතිය පවතිනවා නම් එතන ඥාන විප්‍රයුක්තයි. එහෙමනම් මෙතනදී අර නුවණ සමග බැඳිච්ච සතිය තමයි වැදගත් වෙන්නේ අර සීලෙන් විමුක්තිය කරා අපේ සම්බන්ධ කරන අපේ ජීවිත සම්බන්ධ කරන. ඊළඟට පැහැදිලි කරනවා මේ වත්තති කියන වචනය. වත්තති කියන එක පවතිනවා. මොකද්ද පවතින්නේ? දැන් කරත්තයක් එහෙට මෙහෙට යෑමක් පවතිනවා. ඒ වගේ තමයි මේ ශරීරයක් ගත්තාම දැන් කරත්තේ එහෙට මෙහෙට යන එක තමයි මෙතන වත්තටි කියලා කියන්නේ. අභික්කමන පටික්කමන එහෙට මෙහෙට ගමන් කිරීම. ඊළඟට පැහැදිලි මේ රතෝ කියලා කියන්නේ මොකද්ද? රතෝතිකෝ භන්තේ ඉමස්සේතං චාතු මහා භූතිකස්ස කායස්ස අධිවචන සතර මහා භූතයන්ගෙන් හටගත් රූපකායද කියන නමක් තමයි මේ රතය කියලා කියන්නේ. එහෙමනම් බලන්න කොච්චර පැහැදිලිද? දැන් රතයක් ගමන් කරන්නට නම් නිවැරදිව යොදාගත්ත ගවයන්, ඒවල් නිවැරදිව යොදාගත්ත අංග සම්පූර්ණ දේ තියෙනවා. ආවරණයක් තියෙනවා. මේ කරත්තයක්, ඒ ගවයන් ආදී මේ හැම දෙයක්ම එකට බද්ධ කරපු දෙයක් තියෙනවා. රැහනක් හරියට පුළුවන් ලී දණ්ඩක් වෙන්න පුළුවන් යමක් තියෙනවා. මේ අංග සම්පූර්ණ වුණොත් තමයි මේ කරත්තය ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ තමයි සතර මහා ධාතුන්ගෙන් සකස්කත්. ඒ වගේ මෞපිය සම්බන්ධතාවයෙන් ආහාර පාන වලින් යැපෙන පෝෂණය වන එවන් කර්මයේ චිත්තජ උතුජ ආහාර විචින්න රූප කලාපයන්ගේ සමෘද්ධිවත් මේ ශරීර කෝඩුව මේ ශරීර භෝගවල තියෙන කරක්තය, ශරීර භෝගයන් සරපේ තමයි දැන් අපි මේ විමුක්තිය කරා ගමන් කරපන්නේ. ඒ වුණා මේ ශරීර කූඩුව කියන මේ සතර මහා භූතයන් සකස් කූඩුවක් නා. මේක ශරීරයක් නා. මේක කයක් නා. මේක රූප කය තියෙන, මේ රූපේ තුරු නාමයේ තියෙන. මේ නාම රූපයෙන් බැඳිච්ච කය අපි දකින්න නම් අපිට අවශ්‍ය වෙනවා මොකද්ද මේ කියන අංගෝපාංග ටික මොනවද? නැවතත් මතක් කරනවා නම් තමන්ට ඒ විමුක්තියක් කරා ගමන් කරන්ට නම් අපට අවශ්‍යයි සීලය. ඒ සීලයේ පිහිටාගෙන විමුක්තිය කරා යන්නට අපට සිහිය අවශ්‍යයි. ඒ සිහියෙන් විමුක්තිය කරා ගමන් කරනකොට අපි පියවර සතරක් සතරක් ගන්න. අපි තබන පියවර, ගෙවෙන විනාඩිය, ගෙවෙන තප්පරය, කතා කරන වචනය, ගන්න හුස්ම හැම මොහොතකදීම සිහිය කියන මේ අවිය අපි තීක්ෂණව භාවිතා කරමින් ඇත්ත ඇති සැටියෙන් දකිමින් විමුක්තිය කරා අපි ලං වෙනවා. විමුක්තිය කරා අපි සමීප වෙනවා. විමුක්තිය කරා අපි සමීප වෙන මහන්සි ගන්නවා. මෙන්න මේක තමයි මෙතන මේ රූපකය ඇසුරු කරගෙන අපි කරන කාර්යය. නැවතත් මේ කරුණු ටික කෙටියෙන් මතක් කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ මෙතන රතියකට උපමා කරේ මොකද්ද? අපේ මේ ශරීර කෝඩුව. ඒ කියන්නේ එහෙමනම් මෞපිය සම්බන්ධතාවයෙන් හටගත් සතර මහා භූතයන්ගෙන් ඒ වගේම අපි ගන්නා ආහාර ඕජා කර්මජ චිත්තජ උතුජ වෙන ආහාර වලින් සකස් වෙච්ච මේ ශරීර කෝඩුවක් තියෙනවා. මේ කෝඩුවේ පැවැත්ම තමයි එහෙට මෙහෙට ගමන් කිරීම, කතාබස් කිරීම ආදී ක්‍රියාවන්. එතකොට මේ කරන ක්‍රියාවන් සමග මේ ශරීරයේ යථා අවබෝධය දකින්න නම් අපේ ළඟ සිල්වත්කමක් තියෙන්න ඕනේ. ඒ වගේ සීලයක පිළිපිටාගෙන සතිය නැමැති රැහෙනින් නැත්නම් සතිය නැමැති අවියෙන් නැත්නම් සතිය නැමැති දණ්ඩෙන් අපිව අඛණ්ඩව මේක පවත්වාගෙන යනකොට නැත්නම් මේ පවත්වාගෙන යෑම නිසා තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ විමුක්තිය නැමැති මේ ශ්වේත වර්ණයෙන් යුක්ත ආවරණයක් අපේ ජීවිතේ හදාගන්න. එහෙමනම් බලන්න මෙතනදී පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් ගමන යම් කිසි කෙනෙක් එනවා. මේ උපමාවක් කියන්නේ. එහෙනම් යම් කිසි පුද්ගලයෙක් සතර මහා භූතයෙන් අටගත්ත ශරීර කෝඩුවක් මේ පියම ඉස්සරහට එනවා ගමන් කරමින් එනවා. මේ එනගෙන එන කෙනා නිදුස් කෙනෙක්. ඒවම සුදු වැස්මක් තියෙන කෙනෙක්. ඒ වගේම එක් ආකාරයෙන් දැරියක් නැත්නම් එක් එක් දැරියක් නැත්නම් එක් එකකින් බැඳිච්ච අඛණ්ඩව එක පිළිවෙතකට බැඳිච්ච එක ආකාරයකින් පවතින රතයක් ගමන් කරන එක පුද්ගලයෙක් එනවා. මේ පුද්ගලයා නම් කවුද? සම්පූර්ණයෙන්ම නික්ලේශී බවට පත්වෙච්ච රහතන් වහන්සේ නමක් මේ පැමිණෙන්නේ. මොකද උන්වහන්සේ නිදොස් කියලා කියේ මොකද සීලයෙන් නිදොස් වුණා. උන්වහන්සේගේ සිල්වත්කමේ ගුණවත්කමේ කිසිම අඩුවක් නැහැ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ වගේම උන්වහන්සේ තුල සුදු වර්ණයක්. ඒ කිය සුදු වර්ණයක් සුදු වැස්මක් තියෙනවා කියලා කියන්නේ කිසිම තැනක ලපයක් නැහැ. කහටක් නැහැ. දැන් සුදු වස්ත්‍රයක කහටක් හරි පැල්ලමක් හරි වැටුත් මොකද වෙන්නේ? වහා පෙනෙනවා. අපේ ජීවිතවල ගත්තොත් ප්‍රතුජන මනසේ ප්‍රතුජන සිතේ කොහේ නමුත් අපේ සිත තුළ හරි අපේ ක්‍රියාවන් තුළ තවත් කෙනෙකුට වද හිංසාවක් පීඩාවක් දෙන්න කැළලි තියෙන්න පුළුවන්. නමුත් ලප තියෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ සුදු වස්ත්‍රයක් ගත්තාම ඒ සුදු වස්ත්‍රය පිරිසුදුයි කියලා කියන්නේ ලප නැත්තම් කැළලි නැත්තම් කටතුළු නැත්තම් ඉරිල නැත්තම් තුවාල වෙලා නැත්තම් වෙනත් දෙයක් මිශ්‍ර වෙලා නැත්තම් වෙනත් පාටක් ඉයලිලා නැත්තම් ඒ වගේ තමයි මේ එන උතුමන් වහන්සේගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍රයක් හා සමානයි. මොකද උන්වහන්සේගේ කිසිම ආකාරයේ වරසක් නැහැ. උන්වහන්සේ කිසිම ආකාරයේ අකුසල මාත්‍රයක්වත් නැහැ. කුසල මාත්‍රයක්වත් නැහැ. අකුසල් අකුසල් මත තමයි පින්වතුනි අපි ළඟ වැරදි සිද්ධ වෙන්නේ. නමුත් ඒ කිසිම දෙයක් නැහැ. ඒ වගේම අවිජ්ජා තණ්හා උපාදාන කියන ක්ලේශ වටේ නැහැ. අවිජ්ජා තණ්හා උපාදාන තියෙන නිසාම අපි සංඛාර කම්ම කියලා මේ කර්ම එකතු කරන්නේ. නමුත් මේ කිසිම දෙයක් නැහැ. ඒක නිසා මුන්වහන්සේ සුදු පාට වස්ත්‍රයකින් යුක්ත වසාගත් ජීවිතයක්. ඒ වගේම උන්වහන්සේ පියවර සටහනක් කියන්නේ. ඒ වගේම කතා වචනයක් කතා කරන්නේ. ඒ වගේ ඇසක් ඇල බලන්නේ, අතක් ඔසවන්නේ. මේ හැම දෙයක්ම එකම එක ආකාරයකට. ඒ තමයි සතියේ. සාමාන්‍ය පුතුචන කෙනෙක් ගත්තොත් එයාගේ තියෙන වික්ෂිප්ත මනස. මොකද කුසල කුසල හැම වෙලේම උපදින නිසා හැම වෙලේම අවුල් නිසා සිහිය එක දිගට පවතින්නේ නැහැ. නමුත් රහතන් වහන්සේනම ගත්තාම උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණ එකම එක දෙයයි අනුගමනය සිහියෙන් තමයි උන්වහන්සේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි මේ හැම දෙයක්ම ක්‍රියා මාත්‍ර බවට පත් වෙනවා. දැන් බලන්න අපේ ලංකාවේ ඈත අතීතයේ හිටියා චිත්තගොත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ වැඩ සිටියේ අද වර්තමානයේ පොහඳුන කරඬුලෙන කියන ආරණ්‍යයේ. මේ ආරණ්‍ය භූමිය ඉස්සර කාලේ තිබිලා තියෙන නාගස්. ඒ වගේම එම විහාරේ තිබිලා තියෙන ලස්සන මේ මහ බෝසතුන් වහන්සේලාගේ චිත්‍ර. ඒ කියන්නේ සතර බුදුරජාණන් වහන්සේලාගෙන නම් චිත්‍ර තිබිලා තියෙනවා. ඉතින් උන්වහන්සේ කිසිම දවසක තමන්ගේ net දෙකේ බම්බයෙන් එහාට දැකලා නැහැ. බම්බේ දුර පමණ හැමදාම දකින්න එහාට උන්වහන්සේ දැකලා නැහැ. ඉතින් නාගස්වල නාමල් පිළ කියලා දැනගන්නේ නාමල් පෙති බිම වැටලා තියෙනකොට තමයි. නැත්නම් ඒ කවදාවත් හිස උස්සලාවත් නාගහක නාමලක් දැකලා නැහැ. බලලා නැහැ. තවසක් විහාරයට ආගන්තුක පිරිසක් ඇවිදින් මේ විහාරයේ තියෙන චිත්‍ර දැකලා විශේෂයෙන් අර බෝසතුන් වහන්සේලා අතීත බුදුරජාන් වහන්සේ හතර නමගේ චිත්‍ර දැකලා බොහොම පැහැදිලිවෙන් කතා කරලා තියෙනවා. ඒ නමුත් ඒ වෙනකන් මේ චිත්තගුත්ත මහරහතන් වහන්සේ විහාරෙට ගිය තිසක් උස්සලා බලලා නෑ ඒ චිත්‍ර මොනවද කියලා. බලන මොන තරම්නම් අර සිහිය කියන මේ එකම ධර්මතාවෙන් ඒ එකම ආකාරයකට මේ ජීවිතේ බැඳලා තියෙන විමුක්තිය තුල. එහෙමනම් කෙනෙක් අර විමුක්තිය කරා පැමිණියා නම් අනිවාර්යව සිහිය කියන එක අඛණ්ඩව පවතිනවා කියන එක මෙතන කියන්නේ. ඒ වගේම සිහිය පවතින උපකාර වෙන උන්වහන්සේ ක්‍රියාව මොකද්ද? අභික්ඛන්තේ පටික්ඛන්තේ ඇවිදීම ආපසු ඇලී පැමිණීම ආදී සෑම ඉරියවකම සෑම මොහොතකම මේ සීක පවතිනවා අර සීලයේ සහ විමුක්තියේ තියෙන බලය නිසා. එහෙමනම් මේ තමන්ගේ ශරීරය හැම වෙලේම දකින්නේ තණ්හා දිට්ඨි මාන වලින් මොකද මේ ක්ලේශින්. ඒවක තමන්ගේ ශරීරයේ කූඩුව දකින්නේ හැම වෙලේම පරමාර්ථ ඇතින්. මෙතන තිබෙන්නේ පාඨ වියාපෝ තේජෝ වායු බෝධ රූපයන්ගේ හටගත්තු කර්මයෙන් සිතෙන් ඉරිතුවෙන් හටගත් ආහාරයෙන් හටගත් රූප කොට රූප කලාප සමූහය ඒ වගේ මෙතන පවතින්නේ සම්පූර්ණේම නාම රූප දෙකක් මෙතන සත්‍ය පුද්ගලයක් නෑ මෙතන නිස්සත්ත්ව වූ නිජීව ශුන්‍ය ස්වභාවය යුක්තයි කිය කියා අර පරමාර්ථ වශයෙන් තමන්ගේ ජීවිතය තමන් දකිනවා මෙන්න මේ ආකාරයේ ගුණයන්ගෙන් යුක්ත උතුමන් වහන්සේ නමක් තමයි දැන් මේ එන්නේ එතකොට උන්වහන්සේගේ නැත්නම් ඒ උපමාවට පස්සේ පැහැදිලි කරනවා අර එන උන්වහන්සේගේ චරිත ස්වභාවය ගැන. අනීගං පස්ස ආයන්තං චින්නසෝතං අබන්දන. පස්ස දකින්ද අනීක කියන ගුණයෙන් යුක්තයි. ඒ වෙන උන්වහන්සේ අනීක කියන ගුණයෙන් යුක්තයි. ආයන්ත කියන ගුණයෙන් යුක්තයි. චින්න සෝත කියන ගුණයෙන් යුක්තයි. අබන්දන කියන ගුණයෙන් යුක්තයි. මේ කියන්නේ රහතන් වහන්සේට කියන සමාන වචන හතර. අනීග ආයන්ත, චින්නසෝත, අබන්දන. එතකොට මෙතනදී පැහැදිලි කරන අනීග. අනීග කියන එකේ අනිත් වචන නැත්නම් ප්‍රතිවිරුද්ධ වචන නීග. රාගෝකෝ බන්තේ නීගෝ අන්න කියන පැහැදිලි කරනවා ස්වාමීනි මේ රාගය කියන්නේ නීග. ඒ කියන්නේ නීගයට කියන්නේ රාගය කියලා. නීග කියලා කියන්නේ දොස් සහිතයි කියලා කියන්නේ රාගය. ඒ වගේම දෝසෝ නීගෝ මෝහෝ නීගෝ අන රාග ద్వේෂ මෝහ කියන මේ අකුසල මූලයන්ට අපි කියන්නේ නීග කියලා. එහෙමනම් රහතන් වහන්සේ මේකින උතුමන් වහන්සේ පීනාශ්‍රමයන් වහන්සේට මේකින නීග ධර්ම ප්‍රහීන වුණා. උච්චින්න මූලා මුල් සහිතව ගලවලා ඉවත් කරා. තාලා වස්තු කතා තල් ගහක කරටිය සෙඳින්නාසේ එසේ සම්පූර්ණ කරටිය සඳලා දැම්මා. අනභව කතා ආයතින් අනුපාද ධම්මා නැවත නූපදින මට්ටමට නොහට ගන්න මට්ටමට සම්පූර්ණයෙන්ම මේක ප්‍රහීන කරලා දැම්මා. එහෙමනම් අනීක කියලා කියන්නේ රහතන් වහන්සේට මොකද රහතන් වහන්සේ රහත් භූමියටපත් වෙනකොට මේ කියන රාග ద్వේෂ මොහකින් නීග ධර්මයන් දෝෂ ධර්මයන් වැරදි ධර්මයන් සම්පූර්ණයෙන් උන්වහන්සේලා ප්‍රහීන කරගෙන අනීග කියලා තත්වයටපත් වුණා කියන එකයි කියන්නේ. එහෙනම් දකින්න කියන අනේක කියන ගුණයෙන් යුක්ත උතුමන් වහන්සේ ආයන්ත ආයන්ත කියන්නේ දැන් සාමාන්‍ය මේ ශාම තායිලන්ත ත්‍රිපිටකයේ තුල ආයන්තං කියන වචනයට අපත්තං කියලා කියන්නේ. පත්තං කියලා කියන්නේ පැමිණෙන ලද. අපත්තං නොපැමිණෙන ලද. ඒ කියන්නේ එවන මෙතන කියන්නේ කාම් භූමියෙන් ගැලවිලා ලෝකෝත්තර භූමිය ගැනයි අපස්සම් කියලා කියන්නේ. නමුත් දැන් ඉතින් ආයන්තම් කියනකොට ආයන ආයන අන්තං ආයන කියලා කියන්නේ මාර්ගය. ආයන කියන්නේ මොකද? මාර්ගය කියන සමාන වචනයක්. එහෙමනම් ආයන අන්තං ඒ මාර්ගයේ කෙලවරට පැමිණෙන නිසා කියනවා ආයන්තං කියලා. මාර්ගයේ කෙලවර මොකද්ද? ඒ කියන්නේ එහෙනම් අපි දැන් ගමන් කරනවා මාර්ගය මේක නිර්වාණ මාර්ගය කියලා අපි කියනවා. නිර්වාණ මාර්ගයට පිළිපන්නා වුණත් අපේ කර්ම විපාකات එක සතර පාය දුක, මනුෂ්‍ය ලෝක දුක, දිව්‍ය ලෝක දුක, බ්‍රහ්ම ලෝක දුක මේ හැම දුකයක් අපට ලැබෙනවා. නමුත් යම් කෙනෙක් ආර්ය මාර්ගයට පිළිපන්න සීලාදී ගුණ පිළිවෙත් අකණ්ඩව පුරා ගත්තා නම් යම් දවසකදී මේ ආර්ය මාර්ගයේ කෙලවර අමා මහ නිවන දකින්නවා නිවන අවබෝධ කරගන්නවා. මේ නිවන අවබෝධය කරා අපි ගමන් කරනවා නම් එතන කියනවා නැත්නම් නිවනේ කෙලවරද මාර්ගයේ කෙලවර ලෝකෝත්තර ත්‍ත්වයටපත් වෙනවද අන්න කියන අපි ආයන්තං කියන රහතන් වහන්සේට කියන සමාන වචනයක්. මොකද රහතන් වහන්සේ අරිහත් මාර්ග ඥානයෙන්, ඵලක් ඥානයෙන් සාරව ක්ලේශයන් සාරු සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරගත්තා. ඊළඟ චින්න සෝතං. චින්න සෝත කියන සෝත කියලා කියන්නේ සැඩපහර. දැන්ම සෝතස්ස ආපන්නෝ සෝතාපන්නෝ. සෝතය කියන සැඩපහරට පැමිණි පුද්ගලයා සෝතාපන්න. එතන සෝතං කියන සෝතං උච්චති අරියං අට්ඨාංගිකම් මග්ග. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි උතුමන් වහන්සේට අපි කියන්නේ සෝතාපන්න කියලා. එතකොට මෙතන සෝත කියන සැඩ පහර කියලා කියවනේ. එහෙමනම් මෙතන චින්න සෝත. සැඩ පහර කියන රාග සෝත, ద్వේෂ සෝත, මාන සෝත. රාග, ద్వේෂ, මෝහ, මාන ආදී මේ සියලුම කෙලෙසන් අපි කියන්නේ සෝත ධර්ම කියලා. සැඩ පහරක් හා සමානයි. එහෙමනම් දැන් බලන්න. තවදුරටත් පැහැදිලි කරනවා. මේ සෝත කියලා කියන අපි තණ්හාවට. දැන් බලන්න සෝතෝ උච්චති පැහැදිලි තණ්හාය. ඒතන් අදි වචන. සෝත කියලා කියන තෘෂ්ණාවට කියන සමාන වචනය. එමනම් මුලින් පැහැදිලි සෝතෝ කියන අපි ආදෂ්ඨාංග මාර්ගයේ සෝතාපන්න කියලා තෝරනවා. නමුත් මෙතන සෝතෝ කියලා කියන්නේ මොකටද? තණ්හාවට කියන සමාන වචනය. සාකීනාසවස්ස උද්දික්කුණෝ පහිනා උච්චින්න මූල අන්න එහෙනම් ඒ කියන රහතන් වහන්සේට මේ කියන සංහාව සම්පූර්ණයෙන්ම දැන් ඔන්න සම්පූර්ණයෙන්ම අපි තණ්හාව ගෙවලා විනාශ කරලා ඉතිරියක් නතු දැම්මා. එහෙමනම් මෙතනදී බුදුරජාණන් වහන්සේ චින්නසෝත කියලා කියන්නේ කෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ශේකරගත් රහතන් වහන්සේට. එතන අබන්දන. අබන්දන කියලා කියන්නේ බන්ධන. බන්ධන අබන්දන. බන්ධන කියන්නේ යම් තැනකට අපි ගැට ගැහෙනවා. රාගය නිසා ගැට ගැහෙනවා. ද්වේෂය නිසා ගැට ගැහෙනවා. මෝහය නිසා ගැට ගැහෙනවා. මේ තවත් දෙයකට අපි ගැට ගැහෙන ලක්ෂණයක් අපේ ළඟ තියෙන බන්ධනයක් කියලා කියන්නේ. ඒ කියන්නේ රාගෝකෝ බන්තේ බන්ධන. රාගය කියලා කියන්නේ බන්ධනයක් හා සමානයි. ඒක ද්වේෂයත් බන්ධනය, මෝහය බන්ධනය. එතකොට මේ කියන බන්ධනයන්ගෙන් අත මිදිලා අපි ඒ අත මිදීම මත කටයුතු කරනවා නම් ඒ බන්ධනයන්ගේ අතමිතිර වාසය කරනවා නම් අන්න කියන අබන්ධන කියලා කියනවා. අබන්ධනෝති උච්චති අබන්ධනය කියනු ලැබේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නැවතත් කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන මේක කොහොමද? නේලංගෝසේත පච්ඡාදෝ ඒකාරෝ වත්තති රතෝ අනේගම් පස්ස ආයන්තං චින්නසෝතං අබන්දනං මේ ශරීරය නැමැති ජීවිතය නැමැති ශරීරය සතියෙන් සීලෙන් ශක්තිමත්ව බැඳගෙන ඒ වගේම විමුක්ති ධර්මයන් අභිභව අරිහත් විමුක්තිය කරා ගමන් කරමින් ඒ පියවර සතහන සතහනක් ගානේ භාවනා මානසිකාරය යෙදෙමින් ජීවිතයට අවබෝධ කර ගැනීම තමයි අපි මේ වගේ දේශනාවන් වලින් ආදර්ශයට ගත යුතු වන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුවම මේ දේශනාව කෙටියෙන් මාතෘකා වුණත් නව චිත්ත ගෘහපතියව ස්වාමීන් වහන්සේට මේක විස්තර කර දීව කර තිබුණා. ඒක නිසා අපි එහෙනම් මේ විස්තර කර දීම චිත්ත ගෘහපත විස්තර කිරීමක් කරා ස්වාමීන් වහන්සේ වෙත. ඉතින් මේක බුද්ධ දේශනා බුදුරජාණන් දේශනා කරපු දෙයක් නිසා මේක අනුමතයි. ඉතින් ඒක නිසා මෙවැනි දේශනාවක් තුළින් බුදුරජාණන් වහන්සේගේ පරම ගාම්භීර බුද්ධ චක්ෂුවේ තියෙන ප්‍රඥා චක්ෂුවේ තියෙන වටිනාකම ගැඹුරු බුදුදහමේ තියෙන වටිනාකම මෙතනින් පැහැදිලි වෙනවා අර ප්‍රශ්න උත්තර සාකච්ඡාවකදී. ඒක නිසා එහෙනම් අපි දීර්ඝ වේලාවක් කාලය ගන්නේ නැත බොහොම කෙටියෙන් සහ මේ හිමින් වචන හසුරුවමින් මම මේ මාතෘකාව ඔස්සේ දේශනා කරේ කාම භූමි සූත්‍රය වශයෙන් ඒක නිසා මේ සූත්‍ර දේශනා සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපෙන් විමසන්න පුළුවන් හැමදෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු පෙරවන් සම්මාසනාත ඒ සුපදේශනා මුලින් කියනකොට මට ඒ කිසිම දෙයක් තේරුන්නේ නැහැ අතරම ඒ තේරුම් ගන්න බැරි කම නිසා මම බ්‍රාන්චේට යෝජනා කරලා පැහැදිලි කරලා දෙන්න කියලා අද දවසේ ඉතින් ඉතින් තාමත් මම පැහැදිලි කරලා දුන්නා ඉතින් සිතුලේෂන් පිළිබඳ සිතුලේෂන් කියන්නේ කොහොමද කියන කාරණාව දැන් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තේරෙන සිතුලේෂනාවවත් ෆීලින් පටන් අරගෙන යහපත් දක්වාම नहीं कहते हैं जो क्लेशादो हलन किं आराधना करना प्रश्न තියෙනවා යම් කරන්න ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා ස්ටයිප් එකේ මොනවද පහසුයි සංසාරගත ආරම්භක ප්‍රශ්නයක් අසින ප්‍රශ්නයක් ඉන්ෆර්මේෂන් වන්ස මේ සූත්‍රයේ දේශනා දුවන් මෙලිමම අත විද්‍යාවදී ප්‍රශ්න මෙන්න කෙනෙක් ඉන්නේ තමයි මුලින් ප්‍රශ්න කරනවා මේ මොකද ඉතින් දේශනා කළ කාරණාව සම්බන්ධ කරගෙන සීලය පිළිබඳව වාසේ දේශනා කරන සම්මාචාර මේ මේ සූත්‍ර දේශනාවේදී සීලයට කිරුණමක් හැටියට විවංශකේ කිව්වා ඉතින් කියන්නේ එතකොට මගේ ප්‍රශ්නේ සම්මාචාර ඒ වගේම වාසිනේ මම අපිට දුක් පිළිබඳව මෙහි කරන පුද්ගලයා එහෙනම් සීලේ පිළිපදින්නක් සිදු වෙනවා කියලා. මම මේ ප්‍රශ්නේ මම සම්මත භාවනාවකට වාඩි වෙලා දුක්ඛ සත්‍ය වශයෙන් ප්‍රකාශ කරනවා කියන දේශනා කළ කුමක්ද කියලා සත්‍යසත් ප්‍රකාශ සූත්‍රයේ විදිහට මෙහි කරුවා ඒ පිළිබඳව සැලකිලි කාලයක් මෙහි කරන සුද්ධක් මාතුල පවතිනවා දැන්පත් පවතිනවා අභිත්තගත ඉතිරියේ ඒ විචාරාස සම්පූර්ණයෙන් මෙනෙහි කිරීම. කියන්නේ භාවනාවකට වාග්ලයි සමාධිගත කරගෙන කරන සම්පදානක් කියලා තමයි මේ ඉතිරිවම ඒක පිටි කළේ ඒකට මෙනෙහි කිරීම කරන ගැතියක්. ඒයින් හොඳ හොඳ හොඳ තත්ත්වයක් මාතෘකාවට පෙන්වයි මට ප්‍රතිපිටක ප්‍රඥාවක් කියලා. ඒක වාචිකව මම අහලා දැනගන්න කැමති මේ සීලේ පිළිබඳව පිළිබඳව දෙකම පිළිබඳව ගුවන් සමාජ නිසා මේ ඒ ආකාරයට මෙහි කිරීම සෝල ප්‍රතිපදාවක් වශයෙන් හෝ නැත් භාවනාවක් වශයෙන් හෝ ප්‍රයෝජනවත් ප්‍රයෝජනවත් කියන කාරණාව සම්බන්ධයි. ඒක තමයි. තේරුම් ගන්න මහත්තයද ඇත්තටම සීලය කියන එක පූර්ව ප්‍රතිපදාවක් හැම තැනකදීම සමාධියට පූර්ව ප්‍රතිපදාවක් විදර්ශනාවට පූර්ව ප්‍රතිපදාවක් ඒ බව පැහැදිලි අර බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේදී පැහැදිලි කරන මේ බුද්ධ ශාසනය නැමැති ධර්මයට වැටගන්න නම් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා අනුපූර්ව වූ සීල අනුපිළිවෙලින් අනුපිළිවෙලින් වැඩි සීලයක් තියෙනවා. අනුපිළිවෙලින් යායුතු මාර්ගයක් ක්‍රියාවක් ප්‍රතිපදාවක් මේ තුල තිබෙන්නේ. එහෙමනම් අපි හැම තැනකදීම භාවනාවට වාඩි වෙනකොට තමන්ගේ සීලය ආවර්ජනා කිරීම සුදුසුයි. ඒ වගේම තමන්ගේ සීතේ සිල්වත්කමයි ගුණවත්කමයි දෙකම ආවර්ජනා කරයි. තමන් කොච්චර සිල්වත් වුණත් ගුණවත්කම නැත්නම් ඒක භාවනාවට බාධාවක් වෙනවා. ඒක නිසා මේ පූර්ව ප්‍රතිපදාවක් විදිහට සීලය ආවර්ජනා කිරීම වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මතක තියාගන්නට ඕනේ යම් කිසි කෙනෙක් තුළ භාවනාව හොඳට වැඩෙනවා නම් ඒ කියන්නේ සමාධි වැඩෙනවා නම් විදර්ශනා ඥාන වැඩෙනවා නම් එයා දෛනිකව සිල් සමාදන් වෙන්නේ නැහැ. නමුත් එයා ළඟ අර භාවනා වැඩිමත් එක්ක සීලේ ගුණ මනාව පිහිටන සමාදන් නොවුනත් මොකද පංචශීලය කියන එක අදිෂ්ඨාන කර පමණින් හිතනවා. ඉතින් ඒක නිසා අර අනිත්‍ය සංඥාව හෝ දුක්ඛ සංඥාව වගේ දේවල් සත දර්ශනා ප්‍රතිසංගත දේවල් අපි වඩාගෙන යනකොට අපට හැම වෙලේම මේ සීලය කියන එක පූර්ව ප්‍රතිපදාවක් විදිහට ඉබේම පිටින අවස්ථාවක් තියෙනවා නැත්නම් අපිම අදිෂ්ඨානක පිටවා ගත යුතු අවස්ථාවක් තිබෙනවා. ඉතින් මට මහත්ය ප්‍රශ්නය අහපු විදිහට මට තේරුණේ මේ විදිහේ. ඉතින් මම පිළිතුර මම හිතන එහෙම හොඳයි කියලා තේරුවන් සරණයි. ඔව් ස්වාමීන් වහන්සේ ඉතින් අපි තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ ඒ ආකාරයට මෙන්න කිරීමක් කිරීම ඒ පූර්ව ප්‍රතිපදාවක් සිටියට හඳුන්වා වුවත් භාවනාවම මොනවා නම් හඳුන්වා වුණත් එය ප්‍රයෝජනවත් බව අපිට දැනලා තියෙනවා වහන්සේත් කිව්වේ එය ඒ චිත්තමගේ සීලය මෙන්න කිරීම ඒ වගේම සීලය ප්‍රශංසාවක් මම දක්නවා ඉතින් ඒ සීලය වඩාත් හොඳ බවට පත්වීමටත් මේ නිරන්තරවම දුක්ඛය මෙනෙහි කිරීම පුදුම විදියට උපකාර වෙනවා ස්වාමීන් වහන්සේලා. අද දවසේ මේ භාවනාව දිනම දුක්ඛය මෙනෙහි කිරීමක් කරා නම් ඉතින් මට අද දවස් තුළම මොලේ සීලේ ඒ සම්බුභාවයේ පවතින සඳහා ඒ දුක පිළිබඳ මෙනෙහි කිරීම ඒ දුක පිළිබඳ උමතකේ උපකාර වෙනවා මේක. මම හිතනවා ඒක දෙපැත්තටම උපකාර වෙනවා. ඉතින් कल्याण विक्रमता प्रश्न तीन नंबर कवरी ज्ञान क्रमा की हुआ कवरी क्लियर थी मैं प्रश्न तीन नंबर कर दिए नहीं जल स्वर्ण से उनका प्रश्न करना स्वर्ण से मध्य से अति प्रणीत प्रणीत व्याख्या नहीं मतलब कमंट से क्या प्रणीत व्याख्या දෙන දේවල්ම නේ හොයාගෙන යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් වාසතු දේශනා කළ සූත්‍ර දේශනා කිය මේ වාසින දක්වලා අපි නිරන්තරයෙන්ම මේ නිත්‍ය වඩනවා නම් දකින්න සියලු සංස්කාරයන් මේ අනිත්‍ය දකින්න ඒ මනස දිනු කරගත්තම මේ අර ප්‍රණීත භාවය ප්‍රණීත භාවයෙන් ගන්නා ගතිය කොහේන වෙනවා එහෙම නැත්නම් හීන වෙනවා කියලා. ඉතින් ඒ ආකාරයට මේ අකුණිහිත විමුක්තිය සරණවන්න පුළුවන් වගේ ජීවිතවල අදහසක් තියෙනවා. ඒක සමාජයේ ඒ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් සමාජයේ ඒ වගේම වාසියක සම්බන්ධ කරලා ඊට පස්සේ විමුක්ත විමුක්තියට කියවරම විමුක්තිය සරණසේ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්න මතක් කරගන්න පුළුවන්. සර්වසරණම මෙතන කියන්නේ දැන් සාමාන්‍යයෙන් විමෝක්ෂ තුනක් තියෙනවා අනිමිත්ත, අප්‍රණහිත, ශුන්්‍යත කියලා. ඒ විමෝක්ෂ තුන ඇත්තරම සාක්ෂාත් වෙන්නේ මාර්ගඥානවලදී, ඵලඥානවලදී. නමුත් විදර්ශනා ඥාන වඩාගෙන යනකොට මාර්ගයේදී පවා යෝගාවචරයාට ඔය කියන විමෝක්ෂය වල තියෙන ගති ලක්ෂණ මතුවෙනවා. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට ඒ අනිමිත්ත විමෝක්ෂේතින් ස්වභාවය අනිමිත්ත ලක්ෂණ විදර්ශනා ඥානෙදි මතුවෙන. අර රාග නිමිති නැත්නම් රාග සංඥා ඔක්කොම මේ නිමිති වශයෙන් ගන්න දේවල් ඔක්කොම කැඩි කැඩි යනවා. අර නිට්ටය සංඥාව කැඩෙනවා. ඒකයි අනිත්‍ය. ඒ වගේම දුක්ඛානුපස්සන වඩාගෙන වඩාගෙන මේ යෝගාවචරය යනකොට අර පණිදි ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙ සියල්ල කැඩෙන්න පටන් ගන්නවා. ඒක කැඩීම නිසා තමයි අපි අර අපහමිත විමෝක්ෂ නිවන පිවිසෙන්නේ. දැන් ඒක විදර්ශනා ඥානවලදී ඔය කියන ලක්ෂණ ප්‍රකටුනේ නැත්නම් එයාගේ විදර්ශනා තම බලවත් නැහැ. තම ශක්තිමත් නැහැ. තම කාලයක් වඩන්න ඕනේ. ඒකයි ඒක අදහස. ඒ වගේ අනාත්ම ලක්ෂණ ප්‍රගුණ කරගෙන යනකොට මෙයාට තේර සත්පුද්ගල සංඥාවක් නෑ මෙතන. මෙතන කරන කෙනෙක්, කියන කෙනෙක්, විඳින කෙනෙක් කවුරුත් නෑ. මේ හැම දෙයක්ම වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒකේ තේරුම ශුන්‍යත විමුක්තියෙන් යන නිවනට පිවිසෙනවා කියන එක. එහෙමනම් නිවනට සමීප වෙනවා කියන එක. එහෙමනම් අපි දැන් තේරුම් ගත යුතු වන්නේ ඒ ත්‍රිලක්ෂණය නිවැරදිව වඩනවා නම් ඒ විමෝක් ඒ ඒ ලක්ෂණ වල අදාළ විමෝක්ෂයන්ගේ ගුණය අපට විදර්ශනා ඥානවලදීම පහළ වෙනවා කියන එක. ඒකෙන් යෝගාවචර තේරුම් ගන්නවා මම නිවනට සමීප වෙනවා කියන එක. ඒ ඒ ගුණේ ප්‍රකට වෙන්නේ නැත්නම් ඒ විමෝක්ෂල ගුණේ ප්‍රකට වෙන්නේ නැත්නම් කොච්චර විදර්ශනා කරත් තමන් තාම නිවනට සමීප වෙලා නැහැ කියන එක තේරුම් ගන්න ඉඳන කරුණු කාරණා හොරා දෙන්න සරණයි. සාදු සාදු සාදු. තවම පැලෙන ඉතින් ප්‍රශ්න තියෙන බව සඳහන් වෙන්නේ. අසන්නස අවසරයි පොඩි ප්‍රශ්නයක් මට මේ තලවත් නාත්මක ප්‍රශ්නත් එක්ක මට මතුණා. සන්නස ඔබ වහන්සේ මුලින් සඳහන් කළා මේ දොස් දොස් සාහිත්‍ය සීලය කියන එකයි මේ එතන මේ මේ ගතවෙන් නිලංගෝ නිලංගා නිලංගෝ කියන එකෙන් අදහස් වෙන්නේ කියලා ඒක සංසම දොස් සාහිත්‍ය සීලය කියන්නේ අපේ සීලය ඒතරම් ප්‍රකට නැද්ද දැන් අපි මේ ධර්මාර්ගය යනකොට අපේ අපි සමහර විට පටන් ගැනීමේදී අපි සීලය ඒතරම් ප්‍රකට නොයි දොස් සහිත වෙන්න පුළුවන් එහෙමනම් මේ අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේවා ගැන විදර්ශනා කරනකොට අපේ අපිටුන්න මේ මුලදී ඇති වුණ සීලයත් ඒ සමගම එකිනෙකට අනුග්‍රහ දක්වමින් සීලයත් ගැඹුරින් වැඩෙනවාද සන්නාස ඒක මේක එකිනෙකට මේ ආධාර කරමින් වැඩෙන දෙයක්ද නැත්නම් සීලය සම්පූර්ණ මුලින්ම සම්පූර්ණ කරගත යුතුද නැත්නම් සීලය දොස් සහිත සීලයෙන් පටන් අරගෙන එතකොට මේ මේවා වැඩිමේ විදර්ශනා වැඩිමෙන් මේ සීලයක් ටිකෙන් ටික පිරිසිදු වෙනවා සම්බන්ධ එහෙම විවරණ ගත්තොත් හරිද තෙරුවන් සරණයි තේරුම් ගන්න මහත්තයා බොහොම හොඳ ප්‍රශ්නයක් නේද මහත්තයා තේරුම් ගන්න තියෙන එක වටිනවා ඒ ඒ විදිහම උත්තරේ මට දෙන්න ඕනේ මොකද හේතුව මුලින් අපි කොච්චර සිල් සමාදන් වුණා සීලය කියන එක පළුදු සහිතයි කැඩෙනවා ඒ වගේම ගුණවත්කම අපි ළඟ අඩු වෙනවා. නමුත් අර සමාධිය වැඩෙන්න වැඩෙන්න විදර්ශනා ඥාන වැඩෙන්න වැඩෙන්න අපේ සීල තව ශක්තිමත් වෙනවා. අර බලන්න සූත්‍ර දේශනාවල තිබෙන්නේ කොහොමද? සීලේසු පරිපූර්ණකාරී සමාධිස්මි මත්තසෝකාරේ පඤ්ඤාය මත්තසෝකාරේ. ඒ කියන්නේ සීලය සම්පූර්ණයි සමාධිය සම්පූර්ණ නැහැ ප්‍රඥාව සම්පූර්ණ නැහැ. ඒකේ තේරුම එන සෝවාන් උතුමන් වහන්සේ. ඒ සෝවාන් වගේ උතුමන් වහන්සේට මම ගත්තා මොන්වහන්සේ සීලෙන් සම්පූර්ණයි. හැබැයි සමාධිය වඩලා ආවා. ප්‍රඥාව වැඩුවට හැබැයි සමාධිය ප්‍රඥාව කෙලවරට සම කියන්නේ. ඊළඟට පැහැදිලි කරන සමා දැන් ඊළඟට කියන අනාගාම වෙන හාස්තර ළඟටම ගෙනකොට කියනවා සීලයයි සමාධි දෙකම සම්පූර්ණයි. ඒ ප්‍රඥාවේ තම කෙලවරට සම වෙන්නේ නැහැ. අරිහත්ත්වයටම යන්න ඕනේ කියනවා. එහෙනම් ඒකේ තේරුම රහත් වෙනකොට තමයි තුනම සම්පූර්ණ වෙන්නේ. නමුත් අපට සෝවාන් වෙද්දී සම්පූර්ණ සීලය, ඒ වගේම අනාගාමීදී සමාධිය, රහත් වෙද්දී අපට මේ සම්පූර්ණ තුනම සම්පූර්ණ වෙනවා. දැන් එහෙනම් මේක අදහස මොකද වෙන්නේ? අර සමාධිය ප්‍රඥා වැඩෙන්න වැඩෙන්න සීල ශක්තිමත් වෙනවා. දැන් එහෙමනම් අපි දැන් අනිත්‍ය අනිත්‍යානුපස්සනාව වඩාගෙන වඩාගෙන යනකොට මේ සීලය වැඩෙනවා. සීලත් හොඳ ශක්තිමත් වෙනවා. එතකොට අපි අනිත්‍ය වෙන්නොත් අපි කාටවත් කියනකොට වරදක් කරන්නේ නැහැ, අපි වැරදි කරන්නේ නැහැ. හිත නිකම්ම සංවර වෙනවනේ. මොකද භාවනා වැඩෙන හිතත් එක්කනේ. හිත සංවර වෙනකොට කයයි වචනය දෙකම සංවර වෙනවනේ. එහෙනම් සීලය අපි කියන කය වචන දෙක සංවර ඒක සංව ඒ කය වචන දෙකේ සංවරය කියලා කියලා අපි හදාගත යුතු දෙයක්. නමුත් හිත හැදෙනකොට කය වචන දෙක ඉබේම සංවර වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔය උප්පත්තියෙන් බෞද්ධ නොවන අන්‍ය ආගමිකයෝ මට අත්දැකීම් බොහෝමයක් තියෙනවා අන්‍ය ආගමිකයෝ භාවනා කරන්න එනවා ඒ භාවනා කරනකොට ඒ ඇත්තන්න මේ ධර්මයේ ගැන අවබෝධයක් නැහැ සීලයේ ගැන හැඟීමක් නැවබෝධයක් නැහැ නමුත් ඒ අයට හිත දිහා බලන්ට පුරුදු කරපුවාම සතිය දෙකෙන් සමාධි නිමිත්ත ධ්‍යානක උපදව කරන තියෙන. ඒවා විදර්ශනා ඥාන පහල කරගෙන තියෙන. කාරණා මොකද? ඒ අය තුල වැඩි ධර්ම අවබෝධයකුත් නැහැ. කාලයක් සිට පුරුදු කරගත කිසි දෙයක් නැහැ. කියලා දෙන දේ හරියට කරනවා. හැබැයි ඒ වෙලාවේ සීලය එයා ඉබේම යා සීලෙක පිළිහිටනවා. ඉබේම යා සීලෙක පිළිහිටලා හිත දිහා බලනකොට වඩන්නේ කුසල ආරම්මණය නිසා අර හිතේ වැඩිමත් එක්ක හේලේ සම්පූර්ණ වීමක් වෙනවා. ඉතින් මෙන්න මේක නිසා අපි තේරුම් ගන්නට ඕනේ අර මුලින් මුලින් දොස් පහට කියන එකේ තේරුම නිතර නිතර කැඩෙනවා, අපේ හිත වැටෙනවා, අපේ හිත රාග දේශාදී සිතිවිලි පහළ වුණා සීලේ පළුදු වෙනවනේ. මේ ඒතර ගුණවත්කම් පළුදු වෙනවනේ. ඒකයි දොස් සහිත සීලයක් කියලා කියන්නේ. ඒතර ඒක නිදොස් වෙන්නේ සම්පූර්ණයෙන්ම අපි අර සමාධි ප්‍රඥාත් එක්ක වඩාගෙන යනකොටයි කියන එක තේරුම් ගන්න එක බොහොම හොඳයි. තේරුම් ගන්න. බෝම්බෙන් සන්නාන්ත තරන් තරණයි. තවලත් මාත්‍ය ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? අහන්න හොඳ ඉස්පසියන්ත මාත්‍ය අහන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වහන්සේ සිහිය ගැන ඉතාමත් හොඳ විස්තරයක් කරා උදාහරණක් දීලා අර කරත්තයක වියගහ වගේ කියලා ඒ සිහිය ඒකෙන් හොඳට තේරුම් ගියා ස්වාමීන් වහන්සේ මේ අපි අභිධර්මයේ ඉගෙන ගන්නකොට සෝමන රාශියේ සෝමන සාධාරණ සිද්ධානමේ ඇතුලේ දෙවෙනි සීක තමයි මේ සති කියන්නේ. එතකොට දැන් සොයනාගේ මට තියෙන ප්‍රශ්නේ මේකයි. මේ සතිය කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ දෙකක්ද එහෙම නැත්නම් ඒකේ සම්බන්ධය මොකක්ද කියන එකයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දැන් යෝනිසෝ මානසිකාරය කියනකොට මේකේ අර්ථ දෙකක් තියෙනවා. තේරුම් ගන්න බොහොම සියුම් වශයෙන්. සෝත්‍රාන්ත ක්‍රමයේ යෝනිසෝ මානසිකාරය කියන්නේ ප්‍රඥාවට. සෝත්‍රාන්ත ක්‍රමයේ යෝනිසෝ මානසිකාරය කියන්නේ ප්‍රඥාව. කොට හේතුව අංගුත්තර නිකාය මත මතක ඇති ඒක නිපාතය දුක නිපාතය තිබෙනවා. යෝනිසෝච භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේ කුසලා ධම්මා උපජ්ජන්ති උප්පන්නාච කුසලා ධම්මා පවටති අයෝනිසෝච භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේ අකුසලා ධම්මා උපජ්ජන්ති උප්පන්නාච උපජ්ජන්ති උප්පන්නාච කුසලා ධම්මා ද පවටති ඒක තේරුම එහෙනම් මේ අයෝනිසෝ මනසිකාරයෙන් නිසා නූපන්න අකුසල් උපදිනවා උපදින අකුසල් වැඩි වෙනවා යෝනිසමනසකාරයෙන් කරන නෝපන්නා කුසල් වැඩෙනවා ඉපදෙන කුසල් වැඩි දියුණුනවා. ඒකට දෙකින් සංකල්පන එතන ප්‍රඥාව. එහෙමනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රඥාවෙන් කරන මෙනෙහි කිරීම. ඒක නිසා එතනදී අපි සිහි නුවණ කියන වචන දෙකම සම්බන්ධ කරන සූත්‍ර පිටකයේදී. සිහිය සහ නුවණින් කියන දෙකෙන්ම මනසිකාරය යෙදීම යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. හැබැයි අභිධර්ම පිටකයේදී කෙලින්ම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ප්‍රඥාවමයි සතිය නොවේ. කාරණා මොකද? දැන් සතිය කියලා කියන්නේ සති සරණතා, ධාරණතා, අපිලාපනතා, අසම්මුස්සනතා ආදී වශයෙන් වචන වලින් පැහැදිලි කරනවා. සති සිහිය, සරණතා මෙනෙහි කිරීම, ධාරණතා යම ධාරණය කරගෙන, අසම්මුස්සනතා නුඹනවා. ඒක අපේ හිතද නොමුලාවට පත් කරන්ට නම් සිහිය උදව් කරනවා. ඒක සත්‍ය ලක්ෂණ දෙකක් තියෙනවද? භාණ්ඩාගාරයක තියෙන බඩු මේවා මේවා තමයි තියෙන බඩු මේවා නෑ කියලා රජතුමාට කියනවා වගේ කියනවා සිහියෙන් තමයි පෙන්වලා දෙන්නේ මේක හොඳ නරක. මේක යහපත අයහපත. මේක කුසල් අකුසල් කියලා අපට සිහිය තමයි අපට පෙන්වලා දෙන්නේ මේ මොනවද කියලා. එතකොට ප්‍රඥාව කියන එක තෝරා හදනකොට මේ ප්‍රඥාව යන විස්තර කරද්දී යෝනිසෝ මනසිකාරය ප්‍රඥාවට අයිති වෙනවා. නමුත් මේ සතියයි යෝනිසෝ මනසිකාරයයි කියන එක දෙකක් යම් තැනකදී අපි සතිය විතරක් තිබුණොත් ප්‍රඥාව නැතුව එතන යෝනිසෝ මනසිකාරය හොඳින් වැඩෙන්නේ නැහැ. යම් තැනකදී සතියත් එක්ක යෝනිසෝ මනසිකාර දෙකම බැඳලා තිබුණොත් තමයි අඛණ්ඩව අපට කුසල් වැඩෙන්නේ. ඒක නිසානම් සතිය යෝනිසෝ මනසිකාරය දෙකක් කියන එක මතක තියාගත යුතු කාරණාවක්. අනිත් කාරණාව අභිධර්ම ණය ක්‍රමයේදී චිත්ත වීති න්‍යායට අනුව ගත්තොත් ඔය මානසිකාර කියන අවස්ථාව ගත්තොත් මානසිකාර කියලා චෛතසිකෙකුත් තියෙනවා. ඒ මානසිකාර චෛතසිකයයි චිත්ත වීතියේ තියෙන මානසිකාරවන අවස්ථා දෙකක්. දැන් පංචද්වාර වජ්ජන සිතත් මානසිකාර කෘත්‍ය කරනවා. පංච පංච විඥාන සිත්වලට. ඒ වගේ වොත්තපව සිතත් මානසිකාර කෘත්‍යයක් කරනවා. හැබැයි වොත්තපන සිත අයෝනිසෝ මානසිකාර වුණොත් ඒ වොත්තපන සිතින් එහා පැත්තේ පහළ වෙන ජවන් ඔක්කම අකුසල් ජවන් බවට පත් වෙනවා. වොත්තපන සිත යෝනිසෝ මානසිකාර වුණොත් ජවන් කුසල් බවට පත් වෙනවා. නමුත් එතන වොත්තපන ක්‍රියාවට අපි අභිධර්ම ක්‍රමයෙන් යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා වෙන් කරලා හැදලි කරාට වොත්තපන පිටියේ සතියක් නැහැ ප්‍රඥාවක් නැහැ. ඒක නිසා අපි කොහොම නමුත් මේක සෝත්‍රාන්ත ක්‍රමයෙන් අභිධර්ම ක්‍රමයෙන් වෙන් කරලා තේරුම් ගන්නට නම් වටිනවා. කොහොම නමුත් සිහියයි යෝනිසෝ මනසිකාරය කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න ඕන. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ගෞරවනීය කයින්නාස ඔබ වහන්සේගේ දීර්ඝ විස්තරයෙන් ඇත්තටම හොඳින්ම වැටහුණා. ඒක නිසා මේ ඒක තේරුම් අරගෙන ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කෙටි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැන් යෝගාවචරයේකට තේරුම් ගන්න එහෙමත් නැත්නම් ඒක දකින්න ඒ පුද්ගලයාගේ චරිතය චරිත නානත්වයේ බලපානවා ස්වාමීන් වහන්සේ ඒ ඒ තුنين කුමක් ප්‍රකට වෙනවද කියන එක දකින්න ස්වාමීන් වහන්සේ සර්වන් සර්ණයි. තෙරුවන් සරණේ මහත්ය චරිත ලක්ෂණේ අපට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ අනිත්‍ය දුක් අනාත්ම බලන්න වැඩගත් ප්‍රතිසන්දිය. ඒ කියන්නේ උප්පස්තියම ජාත ප්‍රඥාව තියෙනවා නතර හේතු ප්‍රතිසන්දියක් ලැබලා තියෙනවා නම් උත්සාහවත් වෙනවා නම් මාර්ගය යනවා නම් ඕනම කෙනෙකුට පුළුවන් මේ අනිත්‍ය දුක අනාත්ම බලන්න ඒ අනිත්‍ය දුක අනාත්ම බලන අවස්ථාවට චරිත ලක්ෂණය කිසිම තැනක බුදුරජාණන් වහන්සේ පෙන්නලා නැහැ. ඉතින් එතනදී අර මම මගේ මගේ ආත්ම කියන මේ නিত্য සංඥාව, සුභ සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව විතරයි අපිට යටපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක තමයි. ඒක තමයි. සාමාන්‍ය අවස්ථාවේ සියලු දෙනාම අවතරයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ අනිත්‍ය භාවනාව වඩන්ඩ ධාතු මනසිකාරය කොහොමද උපකාර කරගන්නේ කියලා විශේෂයෙන්ම ආපෝ ධාතුව. ඊට පස්සේ තෙරුවන් සරණයි දැන් මේ ධාතු මනසිකාර භාවනා ආපෝ ධාතුව කියනකොට ආපෝ ධාතුවේ ලක්ෂණ දෙකක් තියෙනවා වැగిරීම සහ ඇලීම කියලා. එතකොට මේ වැగిලීම සහ ඇලීම කියන මේ ලක්ෂණ දෙකම අපි ලක්ෂණ දෙකක් විදිහට දකින්න ඕනේ. දැන් වැగి දැන් අපිට ඇලීම කියනකොට දැන් තමන් භාවනාවට වාඩි වෙලා තමන් ඇඟිලි දෙක තියා සද කරගෙන ඉන්නකොට තමන්ට තේරෙන ඇලීමක් තියෙනවා. ඒ වගේම දැන් දාඩිය වගේ දාපු වෙලාවක තමන්ගේ ඇඳුමට මේ හැම ඇවිලා තියෙනවා. මෙන්න මේ ඇලෙන ලක්ෂණය තමන් ඇලීම ඇලීම ඇලීම ඇලීම කියලා ප්‍රකට කරනකොට මුළු ශරීරයේම මේ ඇලීම ලක්ෂණ ප්‍රකට වෙනවා. ඊට පස්සේ වැగిරීම. දැන් වැగిරීම කියන්නේ දැන් දාඩි වගේ දෙයක් බාහිරින් වැగిරෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තරේ ලේ ධාතු වැగిරෙනවා. ඒක මේ වැగిරීම කියලා සර හිත තියාගන්න වැగిරීම එතකොට ටික ටික ටික මේ ශරීරයේ පුරාම වැగిරීමේ ලක්ෂණ ප්‍රකට වෙනවා. එතකොට මේ ඇලීමයි වැగిරීමයි දෙකම හොඳට ප්‍රකට කරගත්තට පස්සේ ඒ වගේම දැන් අර පඨවි ධාතු ලක්ෂණ හයක් තියෙනවා. තවත් තේජෝ ධාතු ලක්ෂණ දෙකක් තියෙනවා. වායෝ ධාතු ලක්ෂණ දෙකක් තියෙනවා. මේ ලක්ෂණ 12ම එකින් එකට එකින් එකට වඩලා වඩලා ප්‍රගුණ කරගත්තට පස්සේ මේ යෝගාවචරයා පඨවි ධාතු එක ලක්ෂණයක්, ආපෝ ධාතු එක ලක්ෂණයක්, තේජෝ ධාතු එක ලක්ෂණයක්, වායෝ ධාතු එක ලක්ෂණයක්. ඒ තමයි ප්‍රකට වන ලක්ෂණ හතර අරගෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා හොඳට මෙනෙහි කරගෙන යන අර ලක්ෂණ ප්‍රකට වෙනවා. එතකොට මේ වේගින් වේගින් වේගින් වඩාගෙන යනකොට මේ ලක්ෂණ හතර හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ප්‍රකට වීම ප්‍රකට වීමත් එක්කම තමයි අර විනිහන්දක් පුපුරන්නා වගේ මේ ශරීරේ කූඩුව නැත්නම් මේ චතුමහා භූතික ශරීරේ ඔන්න කුපුරන්න පටන් ගන්නවා, පැලෙන්න පටන් ගන්නවා, ගැලවෙන්න පටන් ගන්නවා. මේ ගැලවෙන මේ අතපය ගැලවෙන විදිහ නෙමෙයි. සම්පූර්ණ වේදුරු කොට්ටියක් මේ වේදුරු කැට කැඩි කැඩි නැත්නම් වේදුරු කැලේ උඩ කැඩි කැඩි යනවා වගේ මේ ශරීරය ඔන්න කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි පිටවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි ධාතු මනසකාර භාවනාව දිගට කරගෙන යන්නට ඕනේ. ඒ ආරම්භයෙන් තමයි අනිත්‍ය දුක අනාත්ම කියන දර්ශනාවට උපකාරයක් වෙන්නේ සරණයි. මේ ස්වාමීන් වහන්සේ ගොඩාක් පින්සානන්සේ හරි පැහැදිලි සම්පූර්ණ අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ වංශල මුලින් ඉස්තර කරනකොට මේ සිල්වත්කමත් එක්ක ගුණවත්කමත් වැඩෙන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ එතන ගුණවත්කම කීයට තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඊළඟ සරලයි. තෙරුවන් සරණයි මහත්තයා මේ සීලය කියනකොට සීලය කොටස් දෙකකට බෙදනවා අපි විනය සීල සුත්තබ්බ සීල කියලා. විනය සීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද වශයෙන් අපට පනවලා තියෙන යම් ශික්ෂාපදයක් ඒදී ආරක්ෂා කිරීම විතරයි විනය සීලය කියලා කියන්නේ. එතන විනය සීලේ පමණක් අපට ප්‍රමාණවත් වන්නේ නැහැ නිවන් දකින්න සමාධි වඩන්න. දැන් බලන්න උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් පංචශීල අකුරම රකින්නවා. නමුත් යාළඟ ඊර්ෂ්‍යාව තියෙනවා, ක්‍රෝධය තියෙනවා, පරිගැනීම තියෙනවා, ආසාව තියෙනවා, নানা ආකාර කෙලෙස් වලින් පරිසය. නමුත් ඒ පංචශීල රකින්නවා. නමුත් ඒ භාවනාවට ගියාට එයාගේ පංචශීලයට වඩා බලවත් වුණේ අර එයාගේ හිතේ තියෙන කෙලෙස්. හිතේ තියෙන කෙලෙස් නිසා භාවනා කරන්න බැහැ. භාවනා වැඩින්නේ නැහැ. අර සීලෙ කොච්චර ශික්ෂාපද පහ රැක්ක රැක්ක රැකගෙන මම ඉන්නවා ඉන්නවා අදිෂ්ඨාන කරත් ඒ අදිෂ්ඨාන බලි මරි ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව කරන අට කතාවල පැහැදිලි කරන්නේ සුත්තන්ත සීලය කියලා එකක් තියෙනවා. සුත්තන්ත සීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවලදී පෙන්වලා තිබෙනවා මිනිස්යාගේ හිතේ ස්වභාවය. හිතේ තියෙන කෙලෙස් ගති. දැන් උදාහරණයක් ගත්තොත් කර්ණිමෙත සූත්‍රය. කර්ණිමෙත සූත්‍ර දේශනාවේදී කියන්නේ මෛත්‍රී භාවනාව. එවනම් මෛත්‍රී භාවනා වඩන්න කලින් මෛත්‍රී භාවනා වඩන්න යන පුද්ගලයාගේ තියෙන ඕන ගුණ ධර්ම ටිකක් කියනවා. කරණීය ධර්ම, අකරණීය ධර්ම. කරණීය ධර්ම 14, අකරණීය ධර්ම 1. එහෙනම් මෙන්න මේ කියන ගුණ ධර්ම වලින් කෙනෙක් ස්වයංපෝෂිත නම් අන්න මෛත්‍රී භාවන වඩන්න පහසුයි. ඒ වගේම දැන් මහා මංගල සූත්‍රය ගත්තොත්. මේ මහා මංගල සූත්‍ර දේශනාවල කියන ජීවිතේ මංගලයක් වෙනවා. ජීවිතේ මංගලයක් වෙන අර ගුණ ධර්ම තියෙනකොට. ඒක නිසා මේ සූත්‍ර දේශනාවල තිබෙන නොයේ කරුණු කාරණාවන් ඔස්සේ අපේ හිතේ කෙලෙස් යටපත් කරගෙන කෙලෙස් හඳුනගෙන කෙලෙස් මරණය කර ගැනීම තමයි සුත්තන්ත සීලය කියලා කියන්නේ. ඒතකොට සුත්තන්ත සීලය තමයි ගුණවත්කම වෙන්නේ. දැන් මම සමහරක් වෙලාවට පංච සීලය නැති කෙනෙක් ඉන්නවා. දැන් අන්‍ය ආගමිකයෙක් ගත්තොත් එහෙම සිල්වත් නැහැ. නමුත් එයා ළඟ කරුණාව තියෙනවා. අසරණයන්ට පිහිට වෙන ගතිය තියෙනවා. මෛත්‍රිය තියෙනවා. අර එයා ළඟ ගුණවත්කම පේන්න තියෙන හැබැයි එයා ළඟ සිල්වත්කම නැහැ. ඒක නිසා මේ සිල්වත්කම ලැබෙන්නේ විනය සීලයෙන් සුත්තන්ත සීලයෙන් ලැබෙන්නේ ගුණවත්කම. මෙන්න මේ සිල්වත්කමයි ගුණවත්කමයි කියන දෙකීම තමයි මහත්යෝ සමාධියට උපකාර වෙන්නේ. ත්‍රිවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණ සානස සානස එහෙම එහෙම මේ කියන සානස හිතනවා දැන් අතර මේ පහුගිය සති කීප තුලම අපි සීලය සම්බන්ධව ඉස්මතු කරගන්න බලාපොරොත්තු වෙන නොයෙකුත් සීලය සම්බන්ධ දේශනාව සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම ලබන සතියේ සම්පූර්ණ දවසේදී උද්දංග ප්‍රඥාන සම්මා සම්බන්ධ නිර්වාණ සූත්‍රය කියන එක කලින් මතක් කරනවා. සමහරවිට ඒකට අහන්නේ සමහරවිට එහෙමනම් මේ කොම්මන ක්‍රම සූත්‍රයේම දැනගෙන ආවා. භාවනාවන් ක්‍රම ක්‍රම හදන ඒක කරන්න හැදුවත් ඇත්තටම මේ වාගේ මේ දැන් පැහැදිලි කරලා වගේ හිතනවා ඒ ප්‍රශ්නෙට සමන්ගර චිතෙහි ඒ ආකාරයේ ක්ලේශයන් පවතින තාක්ෂණය මේ භාවනාවන් සාර්ථක වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ කියන්නේ ඒ ඉතින් අදහස් වෙනවා කියලා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ක්ලේශයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරා කියන එක අඩු වශයෙන් ඒවා අඳුනාගෙන ඒවා කිසියම් මට්ටමක ප්‍රහීන කරනවා මට්ටමකවත් කියනවා නම් තමයි භාවනාවකට උපකාර වෙයි කියලා හිතනවා. දැන් අපි ඔබතුන් සූත්‍ර වගේ අහලා තියෙන දේශන් කියලා මෙතන වෙහින වෙනනම් මරුණිසාන රේද කාලයක් යනකම් නමුත් ඒ අඳුනාගෙන ඒක අධිකර ගන්න ඕනේ කියන කාරණාව තේරෙනවා සෝනස ඒ ගැන උගන්සුමට අධික හඳුර ගන්න කැමති ඒක ප්‍රශ්නයක් විදිහට සෝනස ඒ වගේම වාචයේ දේශනාවේ සාමාන්‍යයෙන් කායි සාමාන්‍යයෙන් පිළිබඳව උදාහරණයක් කරගෙන කියවක බලයක් තමයි කියලා දක්වනවා. ඒකට ඒ තරම් සංවර භාවයකින් ඒ තරම් විවේකයෙන් ඉසිදේ කරන දේශනාවක ප්‍රතිලා කියනවා සාමාන්‍යයෙන් ඒක ඊමක දුන එකකට සීලබ්බත පරමාර්ථ පරම දයන පරම දේ වගේ තවත්ම සීලද කියලා. ඒක අපිට එහෙම කරන්න එහෙම කරන්න නැහැ ස්වාමීන් වහන්සේ නේද? ඒකකොට ඒ මට්ටමකම සම්මෝධය පවත්වන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රශ්න දෙක වහන්සේ. පෙරවන් සරණ මහත්තයා මේ මම දෙවෙනි ප්‍රශ්නේට උත්තරේ පළමුවෙන් දෙන්නම්. දෙවෙනි ප්‍රශ්නේ මහත්තයා හොඳට බලන්න දේශනාව අහලා මම කියුවේනේ සීලයෙන් සැහැම කරා කියලා. මම කිව්වේ උන්වහන්සේට ලැබිච්ච විමුක්තියත් එක්ක සීලයයි විමුක්තියයි කියන මේ දෙකේම බලපෑමෙන් අර සතිය අකන්න පවත්ව හැකි කිව්වේ. ඒක නිසා හොඳට දේශනාව ශ්‍රවණය කරන්න නැවත බලන්න. ඒ සිහිය මේ සමානක සීලයම නිසා නෙමේ සංවරය කරේ සීලය නිසා අර සතිය උදව් කරන විමුක්තිය ලැබුවාම අර විමුක්තියයි සිහියයි කිය විමුක්තියයි සීලයයි කියන මේ දෙකෙන් උන්වහන්සේ ගමන් කරනකොට ඒ ගමන් විලාසයෙන්ම තේරුම් ගත්ත උන්වහන්සේ රහතන් වහන්සේ නම. මොකද හේතුව අර විමුක්තිය නැමැති සුදු වස්ත්‍රයේ උන්වහන්සේ ජීවිත රසපතිතුමා. එයා ආමෘතයක ප්‍රතිතුමා. ඒක නිසා සීලබ්බත පරමාර්ථය යන එකට යනවා කියන එක නෙමෙයි ඒක අදහස් කරේ. අර විමුක්තිය ආනිසංශයක් වශයෙන් පෙන්වන්නට. පළවෙනි ප්‍රශ්නේදී මහත්ය එතන කිව්වේ මේ කෙලෙස් සම්පූර්ණ නැති කරගෙන භාවනා කරනවා කියන එක නෙමෙයි. තමන්ගේ හිතේ කෙලෙසුන්ගේ උස්සන බවක් නිතර නිතර තියෙනවා නම් ඒක තමන්ට විතරකයක්, කාම විතරකයක්, ව්‍යාපාද විතරකයක්, විහිංසා විතරකයක්. uppannු uppannකේ පාපකේ අකුසලේ ධර්මයේ විතර්කය. ඒ වගේ කුද්දා විතක්ක, සුකුමා විතක්ක, මහා විතර්කය, කුඩා විතර්කය, සියුම් විතර්කයක් බවට පත් වෙනවා. ඒවා විතර්ක කර කර කර කර ඒ ඔස්සේ හිත යනකොට භාවනාව වැඩෙන්නේ නැහැනේ. ඒක නිසා කිව්වේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මකාරණා ගැන තමයි පොරුවක් තියෙනවනේ. අපිට උනේ කාමච්ඡන්දයක් අපට එනකොට අපි කාමයටපත් වෙන එක ආදීනව දන්නවනේ. ඒක නැති කරන මෙන්න මේ පිළිවෙත මෙන්න මේකගේ ගුරු වශයෙන් අපි ඉගෙන ගන්න තියෙනවනේ. අර නැගෙන කාම එකපාර යටපත් කරගන්න. යටපත් කරගෙන නම් භාවනාව වෙන්න පුළුවන්. නැත්තම් තමන් අර ඒක තමයි ගුණවත්කම කියලා කියතද. දැන් උදාහරණයක් තමන්ගල හොඳ නිහතමානීකමක් තියෙන. ඒවන් කරුණා මෛත්‍රිය දැන් හැම කෙනෙක් කියන්නේ. ඒවන් කරුණා මෛත්‍රිය නිහතමානී කියන මේ මේ ගුණධර්ම තියෙන්න තියෙන යාගේ හිතේ භාවනාව වැඩෙනවා. ඒ වගේ හොඳ සංවරයක්, කාය සංවරයක්, වචී සංවරයක් තියෙනවා. ඒ වගේම මේ හැමදේම සිහියෙන් කරන පුරුදු වෙන. මෙන්න මේ ගුණධර්මත් එක්ක භාවනා වැඩෙන. මෙන්න මේකයි මෙතනදී අපි පැහැදිලි කරන්නේ. නැත්නම් අර සම්පූර්ණ කෙලෙස් යටපත් කරලා භාවනා කරනවා කියන එක නෙමෙයි. පෙරවන් සරණයි. සාදු සාදු සාන්නාස ඉතාලම හොඳින් දෙන්න ප්‍රශ්න දෙකටම පිළිතුරු සාන්නාස විශේෂයෙන් දෙවෙනි ප්‍රශ්න දෙවන්ට කියවගේ මමගේ අවධානය හරි පිළිගන්නවා ඉවන්ස් කියන දේ තේරුම් ගන්න. අලින් ප්‍රශ්න සාන්නාස වාන්තිකේ පිටර ඉදිරියට සායිපත් වෙනවා. ඒ වගේම ස්වාමීන් දැන් අපි මේ අපි වචන පාවිච්චි කරනකොට සමහරවිට අපි කතා කරනකොට අපි යම්නම් දේවල් කියනවා සමහරවිට හිතන්නේ මේක මේ අනිත්‍යය කෙනාගේ හිතට කොහොම මොන විදිහට බලපායිද එහෙම නැත්නම් මේ අහන පුද්ගලයා අපි දන්නේ එයා මොන ආකාරයේ ධර්ම ධර්ම කියන කෙනෙක්ද මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන් එයා ඒ තව කෙනෙකුට යමක් කියන්න පුළුවන්. මේ අනුව සමහරවිට මේ ඥාති සම්බන්ධතා බිඳවැටෙන එහෙම නැත්නම් පිටවත් සම්බන්ධවැටෙන විදිහට ඒ කතාව යන්න පුළුවන්. ඒ ඒ දේවල් සිදුවෙන බව පේනවා මේ ධර්ම පරිශීලනය කරන්න උත්සාහ කරන කල්යන මිත්‍රයන් තුළ පවා. ස්වයංවාස මේ කාරණු පිළිබඳවත් ඉතාමත්ම හොඳ අවධානයක් යොමු කරන ඕනේ ස්වයංවාස මේ වචී සීලය පිළිබඳව. සර්වසම්මත ඔස්සේ ඇත්ත වශයෙන්ම අපට අවශ්‍යමයි. මොකද හේතුව එතකොට දැන් මෙතනදී අනිවාර්යෙන් අපට වාක් සුචරිතයේ සමහරක් වෙලාවට දැන් බලන්න අපි පෙරසක් අතර ඉන්නකොට අපි හොඳ දෙයක් කියලා තව කෙනෙක් හිතක් දෙන්න පුළුවන්. මොකද සමහරක් හොඳට අවවාදයක් කරනවා. ඒ අවවාදේ පස්සේ කෙනෙක් හිතක් දෙන්න පුළුවන් එයා වරදවා පිළිගැනීම. ඒක නිසා මේ වාක් සුචරිතය කියනකොට ඇත්තටම කරුණා මෛත්‍රියම පෙරට කර ගන්නට ඕනේ. ඒ වගේම තවත් කෙනෙකුට අපි අවවාදයක් කර කවුරුත් නැති තැනක එයාගේ හිත නොරදින ආකාරයෙන් කරන්න ඕනේ. සමහරක් වෙලාවට දැන් අපෙත් ඒ වගේ දුර්වලතා අපි දැකලා තියෙනවා. මොකද හේතුව පිරිසක් මැද ඉන්නකොට කෙනෙක් අහනකොට අපි සමහරක් වෙලාවට ඒ දේවල් වල සමහරක හිතෙදිලා තියෙනවා. ඒ නමුත් ඒක ඒ වෙලාවේ අපි හිතන අපි කරන දේ හරි කියලා. නමුත් පසුව හිතනකොට ඒ දේ වැරදි කියන එක අපට තේරෙන මොකද හේතුව හැමෝම එක මට්ටමේ එක චරිත ලක්ෂණ එක විදිහට මේ හැමදේම ග්‍රහණය කරගන්න දරා ගන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් අපි වචන භාවිතයේදී සංවර වෙන්න කතාවකදී හොඳට නරකට දෙකට කටමයි කියන. ඒ වගේ මේ මේ වචනේ පරිසමාප්තිය ගැන අපි හැම වෙලේම මේ මේ මෘදු මුලක් වචන, ඒ වගේම ප්‍රියමනාප වචන, ඒ වගේ හැමෝටම යහපතක් වෙන වෙන වචනම කතා කිරීම අපේ භාවනාවට බොහොම වැදගත් වෙනවා. ඒකන මේ පුරුදු වෙන එක හැමෝටම හොඳයි හැමෝගෙම ප්‍රගතිය කියන දෙයකට කාරණාවක් වෙනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ආචාර්යදරත් මහත්මයා මම ප්‍රශ්නයක් අහන්න අවස්ථයි ස්වාමීන් වහන්සේ දැන් සීලේ සීලේ සමාධිය අරමුණු කරගෙනම කීපීම අතේරුම් ගන්න සීලේ තිබෙන අත්හැරීම අත්හැරීම කියන ලක්ෂණය නේද ස්වාමීන් වහන්සේ ඒකද එතන වැදගත් වෙන්නේ කියන එකයි මට දැනගන්න ඕනේ. කියන්නේ දැන් අපි සීලය කියලා අපි ආරක්ෂා වීමේදී සිත් කරන අත්හැර දැමීම වැළකීම් ඒවම සමාධියට දැනදා දල්වත් මහත්තයාගේ මුලව ප්‍රශ්නය සම්බන්ධිත මගේ ඔළුවට ඒකයි දැන් අපි ඒ වගේ දැන් දැන් අපි පන්තිල් ඒවා ඊට අමතරව ඊටත් එහා සිල් ආදි වශයෙන් සමාධින් වීමේදී අත්හැරීම් වැඩි වෙනවා. ඒ වගේම මේ හිතට එන සිතිවිලි ධර්ම දේවල් උනත් දැන් අපි හිතමු දැන් මම බලන්න ඕන මේ දුක ඇති වෙන්නේ කොහොමද බලන්න ඕන ආදී වශයෙන් දේන විතක්කත් ඒව අත්හරින්න ඕන නේද ස්වාමීන් වහන්සේ සමාධියට යන්න ඕන කියන එකයි මට දැනගන්න ඕන තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා අනිවාර්ය අත්හැරීම පුරුදු කළ යුතුයි අපට නිවන කරා ගමන් කරන්න. සමාධි වැඩෙන්න. අපි දැන් සීලයක් සමාදන් වෙලක් කරන අත්හැරීම. මොකද පාණාතික පාණඝාතේ වළකිනවා කියලා කියන්නේ ප්‍රාණඝාත අත්හැරීම කියන එක. එතකොට අපි මේ සීලය අදිෂ්ඨාන කිරීම විනය සීලයක් හෝ වේවා සුත්තන්ත සීලයක් හෝ වේවා ඒකට ප්‍රතිපක්ෂව අකුසලයේ අත්හැරීම අපි කරන්නේ. ඒක අකුසලයේ අත්හැරලා අපි කුසලයේ පිහිටනකොට ඒ කුසලයේ ශක්තියක් කරගෙන අපි සමාධියට ප්‍රඥාවට එකතු වෙනවා. ඒක හැබැයි සෝදාදී අපි කුසලයේ අත්හැරින් සිද්ධ වෙනවා. ඒතර ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම සිල් සමාදන් වෙන්නේ සිද්ධ වෙන්නේ පාපය කුසල ලක්ෂණ ඒවා කියන්නේ අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් අත්හැරීමකට තමයි හිත පුරුදු වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ අත්හැරීම තමයි කල යුත්තේ කියන එක මේ බොහොම හොඳයි. ඒක තේරුම් ගන්න කටයුතු කිරීම ගැන සන්තෝෂ වෙනවා. නිරුවන් සරණයි. බොහොම පිටසයි. සනසනාත්මක පරිත්‍යාග ප්‍රශ්නයක් වතුනා. දුවන් සඳහන් කළ දැන් අපි සාමාන්‍ය සීලයක පංච සීලයේ පිටලා භාවනාවක් කරනකොට අපේ තුල තියෙන ක්ලේශ ධර්මයන් මතුවෙනවා නම් තමයි අපිට බාධා කරන ක්ලේශයන් බවදෝස ද්වේෂයක් හරි මොනවා වෙනවා නම් ඒ ඒ අවස්ථාවේදී ඒ ක්ලේශය හඳුනා ගැනීමම ඒ කුසල ප්‍රවට පස්සන සම්නත ඒක ආරම්භයක් වශයෙන් ඒක යටපත් කර ගැනීමේදී උත්සාහ කරනට වැඩිය ඒ ක්ලේශය ක්ලේශයක් විදිහටම හඳුනා ගැනීම එතෙන්දී උපකාර වෙනවා සම්නත පොඩ පැහැදිලි කර දෙන්න පුළුවන් සම්නත. පරිවර්තනය මහත්ය සත්‍යයෙන්ම ක්ලේශය ක්ලේශයක් විදිහ හඳුනා ගැනීම කුසලයක්. මොකද කුසලයෙන් අපි ක්ලේශය හඳුනගන්නේ. නමුත් ක්ලේශය ක්ලේශය මතම ජීවත් කිරීම කුසලයෙන් වෙන්නේ නැහැ. නමුත් දැන් අපි කෙලෙස් පහළ වෙන අවස්ථාවේ ක්ලේශය කියලා පේන්නේ යම් වෙලාවක තේරුණා දැන් මට මේ ක්ලේශයක් පහළ වුණේ කියලා. මේ ක්ලේශي පහළ වුණා දකින්න කුසල අරමුණේ. ඉතින් ඒ බව ඔය යම් දවසක් යම් දවසක ඉදිරියේදී නාම රූප දෙක ගැන විදර්ශනා කරනකොට කුසාසිත අකුසාසිත චිත්ත වේදි වශයෙන් අපි කියලා දෙනවා මේ භාවනා කරන හැටි. එතකොට ඒ අකුසාසිත බලන්න කියනවා. අකුසාසිත බලනකොට හිතේ වැඩගන්නේ කුසාසිත ඇත්තටම. අකුසාසිත අරමුණකට ගන්නවා විතරයි. ඉතින් ඒකෙන් ඒකේ තේරුම තමන්ගේ හිතේ ක්ලේශයක් තමන් දකිනවන හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගැනීම කුසලයක් කියන එක තේරුම් ගන්න තේරුම් ගන්න. අවතරයි. මම දැන් දැන් සමහර ප්‍රශ්න ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් තියෙනවා අද මේ වෙලාව මැදි නම් මේ පස්සේ මේ දවස් උත්තර දුන්නා කවන්නේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ අනිත්‍යානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්තානුපස්සනාව කියන එකයි අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව කියන එකයි ඔය ඒ දෙකේ වෙනසක් තියනවාද කියන එක ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මහත්තයා දැන් ඔය ඔය සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම, අනුපස්සනාව කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඒකට අනිත්‍ය වශයෙන් යමක් හඳුනාගත්තා නම් එතන අනිත්‍ය වශයෙන් නුවණින් දැකීමමයි. එවක දුක්ඛ වශයෙන් යමක් හඳුනාගත්තා නම් දුක්ඛ වශයෙන් අනුපස්සනාව කිරීමමයි. ඉතින් ඇත්තට මෙතන මේ වචන වශයෙන් පෙන්වුවාට එකම කාර්යයක් වෙන්නේ. එකම විදියට භාවනා වැඩන ආකාරයෙන් මේ පැහැදිලි කරන්නේ. ඒකට වචන වලින් තමයි මේක වෙනස් කරලා තියෙන්නේ. අර මේ එක එක තැන්වල දේශනා විලාස වශයෙන් පෙන්වා තිබෙනවා. තෙරුවන් සරණයි. එහෙමයි තමයි සරණයි සරණවංශ. ස්වාමීන් දැන් මෙතෙන්දි තුමාට මතක් කරා මේ නුවණින් මෙනෙහි කරනවා කියන කාරණාව. ඒ වගේම බොහොම කල්නොත් මතක් කරා යෝනිසෝ මනසිකාරය කියන කොටත් නුවණින් ප්‍රඥාවෙන් නුවණින් මෙනෙහි කිරීම මනසිකාරය කියන කාරණාව. ස්වාමීන් ඒ තුල දැන් අනිත්‍යංපස්සනාව දුක්ඛංපස්සනාව ගත්තමත් මේ ඒ නුවණින් පතකට ධර්මයේ පතකට මාසේ දේශනා කළ ධර්මයේ නිරන්තරව මෙනෙහි කිරීම අනිත්‍යන ප්‍රශ්න වෙන්න පුළුවන් දුක්ඛන ප්‍රශ්න වෙන්න පුළුවන් එහෙම නේද ස්වාමීන් ඒ දේ මෙනෙහි කිරීම කියන්නේ තේරුවන් සරණ අනිත්‍ය වශයෙන් යමක් දකිනවනම් නෝනින් දකිනවනම් ඒක තමයි අනිත්‍ය වශයෙන්ම එතන මේ ධර්මයේ හැමදේම නෝනින් මෙනෙහි කිරීම කියන එක නෙමෙයි අනිත්‍ය වශයෙන් නෝනින් මෙනෙහි කිරීම. ඒ කියන්නේ සමහරක් වෙන දැන් අපි කට වශයෙන් දත් කියන අනිත්‍යයිනේ දුක්ඛයිනේ. ඒකනේ ඒක එතකොට නිවෙලා නෝනේ මෙනෙහි කිරීමක් නෙවෙයි. දැන් අපි හිතමු දැන් ඔන්න තමන්ගේ ළඟ තියෙන දේකට දැන් නැති වෙනවා අනිත්‍ය කියනවා. ඊටට වටිනාකමක් නැති වෙද්දි අනිත්‍ය කියවෙන්නේ වෙලාවට කියන්නේ නිත්‍ය සංඥාව කතා කරන්නේ. ඒක එතකොට ඒ වගේ තැන්වලදී අවබෝධයෙන් තොරව මේ වචන භාවිතා කරනවා. අයියෝ අනිත්‍යයි නැත්නම් දුක්ඛ දුක්ඛ කියලා අපි කියනවා. ඒක නෝනින් තොරව පිට වෙන වචන. ඒතකොට ඒක නිසා අපිට මේ වචනේ කියන එකම හැම වෙලෙම අනුපස්සනාව කියලා ගන්න බෑ. එන අනුභවනාව අපින් මේ අනිත්‍ය අපි දකින නුවණින් නියම ධර්මයේ දැකලා දැන් උදාහරණයක් අපි ගත්තොත් අද වර්තමානයේ ගොඩක් ස්වාමීන් වහන්සේලා කියනනේ ඇස අනිත්‍යයි කියන. බාහිර රූපේ අනිත්‍යයි නේද කියවන්න කියන බලන්න කියන. දැන් ඇස අනිත්‍යයි කියනකොට ඇස හරියට දකින්න නැතුව අපි මොන අනිත්‍ය වඩන්නේ? ඇස දකින්න නැතුව දැන් ඇස ගත්තාම මේ ඇස කියලා කියන්නේ මෙතන තියෙන සසම්භාර අසම්භාර වේදයක් තියෙනවා. ඒ වගේම සම්මුති පරමාර්ථ වේදයක් තියෙනවා. ඒ වගේම මේ පරමාර්ථ ඇස තෝරගන්න යනකොට මේ ඇහි හිතන රූප කලාප 63ක් තියෙනවා. කර්මයෙන් හටගත්තු රූප කලාප තියෙනවා. චිත්තයෙන් හටගත්තු රූප කලාප තියෙනවා. ඍතුයෙන් හටගත්තු රූප කලාප තියෙනවා. ආහාරයෙන් හටගත්තු රූප කලාප තියෙනවා. එතකොට කර්මයෙන් හටගත්තු රූප ගත්තාම චක්කු දසක කලාප. ඒ වගේම භාව දසක කලාප. කාය දසක කලාප. ඒ රූප 30ක් තියෙනවා. ජීවිත නවගත රූප 9ක් තියෙනවා. චිත්ත ජාත්තමක 8ක් තියෙනවා. පොදු ජාත්තමක 8ක් තියෙනවා. ආහාර ජාත්තමක 8ක් තියෙනවා. කියලා 63ක් තියෙනවා. මේ 63ක් වූ රූප කලාප ඒත් මිටි මිටි වශයෙන් ඒවා දකිමින් මිටි මිටි වශයෙන් විපස්සනා කරනවා අපි කියන්නේ කලාප විපස්සනාව කියලා. නැත්නම් මේ කලාපයකට ගොඩ බෙදගෙන මරණ දර්ශන කරනවා අපි කියන අනුපද ධම විපස්සනාව කියලා. එහෙමනම් දැන් ඇස අනිත්‍යයි කියනකොට ඇස හැදලා තියෙන මොන වගේද පටවියාපෝ තේජෝ වායුක බෝධ රූපයන් සහිත උපාදාය රූපයන්දි. එහෙමනම් මේ ඇතුළත තියෙන රූප කලාව මුචක. රූප කලාව සමුදාය. මේ චක්සු ප්‍රසාදය එක රූපයක්. මේ චක්සු ප්‍රසාදයත් එක්ක බොහෝ රූප තියෙනවා. ඒත් මේක කලාප විපස්සනාවක්ද අනුපද ධම විපස්සනාවක්ද කියලා අපි තෝරාගෙන අපි හඳුනගෙන තමයි මේක අනිත්‍යානුපස්සනාවෙදි වඩන්න ඕනේ. නැත්නම් ඇස අනිත්‍යයි, ඇහැරක රූපය අනිත්‍යයි, උපදින විඥානය අනිත්‍යයි කිය කියනකොට ඒක අනිත්‍යානුපස්සනාවක් වෙන්නේ නැහැ. ඒක ඇවිදින් අනිත්‍ය වෙන නිකන් දැකීමක් විතරයි වෙන්නේ මෙනෙහි කිරීමක් විතරයි ඒක නෝනි මෙනෙහි කිරීමක් වන්නේ නැහැ මේක ඒක නිසා කියන්නේ අනුපස්සනාවේදී නියම නෝනි මෙනෙහි කිරීම කියන එක වෙනස තෝරා දෙන්න අපි තෝරා තෝරා ගන්න මහන්සි ගන්නට තේරුවන් සරණයි සත්‍යඥාතේ කාරණා හොඳින් පැහැදුණා මේ ඔබවහන්සේ කියපු ඒ ආකාරයට ඒ අසංචයි ඒ කිය කිය වචනේ කියන අර්ථය ගැන නිමෙත් මම මම ඉස්මතු ගන්න හදුවානත් අපි අපි අර කිසියම් නිමිත් ඒ කියන්නේ තමයි නිමිත්ත සති නිමිත්ත සති නිමිත්ත අඳුනාගෙන සති නිමිත්ත වර්ධනය කරගෙන නොතිනි සිත පිටවාගෙන හිත හම්පුසු මතුමකට ශාන්තිතාවයකට පත් වුණාම තමන්ට හැකියාවක් තිබෙනවා ඒ ඒ ඒකාග්‍රව සතිය නිස්තව කිසියම් ධර්ම කාණ්ඩයන් මෙනෙහි කරන්න ප්‍රඥාවෙන් යුතුව. ඒ කියන්නේ ඒ කියන්නේ හැබැයි දේවල් බුද්ධියෙන් යුතුව මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තුළින් කිසියම් අවබෝධයක් ලබා ගන්න සම්මත. ඉතින් ඒ ඒ ආකාරයෙන් මෙනෙහි කිරීමක් ගැන තමයි සම්මත අදහස් කරේ. ඉතින් එහෙම නැතුව මම දන්නවා සමහර කලින් ඉතින් භාවනා කරන අය මේක මේකට සූදානම් නැතුව ඒ වෙනම කරනවා ඒකත් වෙනම ක්‍රමයක්. ඒ කියන්නේ ඒ කියන්නේ හිත සමාධි කරගෙන සමාහිත සමතේක සමාධියකට වඩාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්මේ පෙනේවි ඉබේ පේනවා ප්‍රකෘතමකින් පේනවා දකින්නවා දැක්මක් ඇති වෙනවා කියලා. ඒ වන්කමක් තියෙනවා. ඉතින් ඒ වන්කම කරන අය තියෙනවා. එහෙම නැතුව අර මෙනෙහි කළා යුතනන්ද භාවනා ක්‍රමයට ඒ කියන්නේ ධර්ම මෙනෙහි කළා සමාධිගතව සිටින් භාවනා කරන අය තියෙනවා කියන අවබෝධය ඉන්නවා සවනත් ඒ කියන්නේ මේ මේ කල්යන මිත්‍රප පිටසතෝ සවනත් දෙපැත්ත දෙආකාරයකින් තත්ත්වගත අවස්ථාවකට කරන ඇති ඒ කිසිම කෙනෙකු සමග ගැටීමකින් තොරව ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රාර්ථනාව ඉදපත් කළේ අර අපි කරන් උත්සාහ කරන ස්වාමීන් බොහෝ විට ඒ මම පසු කිව්වේ යෝගනන්ද උත්කමයට වගේ කියන හිත සමාධිගත කරගෙන ධම්මෝච්චේ පාස්ති වෙනම පතක ධර්මයේ මෙහි කියන වගේ වහන්සේ දෙන්න ස්වාමීන් සර්වසර්වේ මහත් ඇත්තටම මම අර ඒ කරුණ මතක් කරේ සමහරක් වෙලාවට දැන් ඔය අපි අර නියම සමාධියකට නොබැස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න සමහරක් දැන් අපි උනත් දැන් මෙහෙදි ඔය කමටහන් දෙනකොට ඉතින් සමහරක් වෙලාවට ඉතින් මේ තේරෙන්නේ මෙයයි මේ මොනවද කරන්නේ කියලා. අපිට අපිට තේරෙන්නේ කියලා දෙන්න බැහැ. කියලා දුන්නොත් පිළිගන්නේ නැහැ. ඉතින් සමහරක් වෙලාවට මේ ආනාපානසති භාවනාව වඩන විනාඩි 5-10 මෙන්න ඊට පස්සේ කියනවා සම්පූර්ණයෙන්ම නාම රූප දලුව අනිත්‍ය කනාප දලුව දැන් මේ සම්පූර්ණ නාම රූප හිස්සුන දැන් මම නිවන් දැක්කා කියලා. ඉතින් හිතා ගන්න බෑ මේ වගේ මනසක් මෙයාට කොහෙන් හැදුනේ? අත මේ මේ වගේ විකාර දේවල් මේකට කොහෙන්ද ඉගෙන ගත්තේ? ඉතින් අපි කොච්චර කර්ම කියලා දුන්නත් මේ කටට කාලයක් තිස්සේ අර පුරුදු කරන දෘෂ්ටියක් තියෙනවා. දැක්මක් තියෙනවා. ඉතින් ඒක එතන හැම කඩන්න මහන්සි ගන්නෙ නෑ. ඉතින් ඒක නිසා තමයි අර මම කියන නුවණින් තොරව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා වඩාන ගියාට ඒ හරිය නාම රූප දෙකවත් දැකලා නැහැ. අරම ගන්න පඨවි ආපෝ තේජෝ දැකලා නැතුව තමයි මේ හිතරෙන දේවල් මෙහි කර කර කර කර යනවා. ඉතින් ඒක නිසා තමයි අර ඒ දුර්වලතා අපි දැකලා තියෙනවා. ඉතින් අර ඒ දුර්වලතා වලින් මගහැරෙන්නයි මම හැමෝටම පොදු විදේශනාව කරන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මේ බොහොම සතුටුයි නිවැරදි ධර්මය, නිවැරදි මාර්ගය තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය සකස් කරගන්න මහන්සි ගැනීම ගැන. ඉතින් මේ දැන් තව වෙන මොකුත් විශේෂයක් කියන්න තියෙනවද දැන් කාටවත් අහන්න දැන් ඔකට මේ තව ස්වයංවාදී වෙලා ඉවර වෙනවා ඔයගොල්ලන්ගේ අවසාන අවස්ථාව ප්‍රශ්න තියෙන කෙනෙක් ප්‍රශ්න දෙකක් කෙනෙක් වහම් කියනවා ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මේ දැන් අර විමුක්ක මුඛ කියලා එහෙම කියනෝනේ මේ එක අනිත්‍ය අනිත්‍යානුපස්සනාවෙන් හරි එක අනුපස්සනාවකින් නිවන කරා යන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ මේ මම කියව සූත්‍රයක් තියෙනවා විත්තත සත්ත සංඥා සූත්‍ර කියලා අංගුත්තර නිකායේ මේ තියෙන සූත්‍රයක් ස්වාමීන් වහන්සේ ඒක අර සංඥා හතක් ගැන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සංඥා හත මේ භාවිතා බෞලිකවත වුණාම මේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා සාමාන්‍යයෙන්. ඒකේ මුලින් කියන්නේ අසුබ සංඥාව, ඊළඟ මරණ සංඥාව, ආහාරයේ ප්‍රතිකූල සංඥා, සර්ව ලෝකයේ අනිවිදත සංඥා, ඊළඟ පස්වෙනි එක අනිත්‍ය සංඥා, හයට කියනවා අනිත්‍යයි දුක්ඛ සංඥා, හත්වෙනි එක කියන දුක්ඛයි අනාත්ම සංඥා කියලා. සංඥාන්ත මේ දැන් අනිත්‍ය සංඥාවේ මේ හැම එකෙම මේ ඒක වැදුනම මේ ඒක ඒ සිතින් ඉන්නකොට ඒ සංඥාව මේ බහුල කරාම වෙන ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵල නැත්නම් තේරුම් ගන්න තමන්ගේ භාවනාව වැඩි නැහැ කියලාත් බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙම ඒ ප්‍රතිඵල තියෙනවා නම් ඒ භාවනාව වැඩිලයි කියලා කියනවා. ඒකත් සමිනවන්ත මේ අනිත්‍ය සංඥාවෙන් බහුල වුණාම එන ප්‍රතිඵලයේ විදිහට ඒක කියන්නේ හිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් මිදෙනවායි කියන එක. ඊළඟට මේ දුක්ඛ සංඥාව මේ අනිත්‍යයි දුක්ඛ සංඥාව මේ බහුල කරලා පුරුදුනාම මේ ප්‍රමාදයේ කුසල කුසල ධර්මයන් ප්‍රමාද වෙන එකට බය වෙනවයි කියනවා. ඒක නිකන් අවි අමෝරාද අමෝරාදත් අඩු ඇති වදකියු ඉස්සරහින් වගේ බය වෙනවයි කියලා. ඒක ඊනාන සාමනස අනාත්ම සංඥාවට කියනවා මේ පවිඥානක මේ කයේ බාහිර සියලු නීති කෙරෙහි පහවගිය අහංකාර මමංකාර මාන ඇති ඉක්ම වූ ත්‍රිවිධ විද මාන ඇති ශාන්ත වූ මොනවට මිදුණු සිත්‍රයි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අර මට තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මේකද අපි එක්කෝ මේ එක සංඥාවක් වඩනකොට අනිත් ඔක්කොම සංඥා එක්ක වැඩෙන්න ඕනේ එහෙම නැත්නම් අපි හැම භාවනාවක්ම වඩන්න ඕනද මේ වගේද කියලා හිතන ස්වාමීන් වහන්සේ. ඒකතරණේ මහත්යෙන් මේ ඔය අනුපස්සන හතරෙන් පළවෙනි හතර ඇවිදින් ටිකක් සමත මිශ්‍රිත විදර්ශනාවට බර වෙච්ච කමටහන්. පළවෙනි හතර අවසාන දින කෙලින්ම සුද්ධ විපස්සනාව ගැන කියන්නේ එතකොට යම් දවසකදී අපිට එකපාරටම අනිත්‍ය විතරක්වත් දුක්ඛ විතරක්වත් අනාත්ම විතරක්වත් වඩන්න බෑ මනසට. මුලින් අපි හැම වෙලේම යෝගාවචර ආගන්තුක වශයෙන් අනිත්‍ය දකින්න ඕන. අනිත්‍ය නොදැක දුක්ඛ දකින්න බෑ. දුක්ඛ නොදැක අනාත්ම දකින්න බෑ. ඒකයි කියන්නේ අනිත්‍ය දකින්න, අනිත්‍යවල දුක්ඛ දකින්න, දුකේ අනාත්ම දකින්න කියලා කියන්නේ. නමුත් කාලයක් තිස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනම ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරන ප්‍රකට කරන ප්‍රකට කරන සංකාරූපේක ඥානයක් වයනවා. සංකාරූපික ඥාණයෙන් එහා පැත්තට මෙයාට නිවන්න පිවිසුනේ නැත්නම් නිවන්න යන්න තරම් පාරම ශක්තියක් නැත්නම් ඒ විශාල බැම පහින්ද බැරි නම් අන්න ඊට පස්සේ මේ ආචාර්යන් වහන්සේ ශිෂ්‍යයන්ට පුහුණු කරනවා බංගානුපස්සනාවෙන් නැවතත් ඒ සංකාරූපික ඥාණය දක්වා යනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රි ලක්ෂණ තමයි ඉතාමත් ප්‍රකටම ලක්ෂණය මොකද්ද? අන්නේ ප්‍රකටම ලක්ෂණය වරන්ද කියනවා. අන්න එතකොට අපි කියන්නේ අනිත්‍ය නම් අනිත්‍ය විතර, දුක්ඛ නම් දුක්ඛ විතර, අනාත්ම නම් අනාත්ම විතරක් කියලා. නැත්නම් අර මුලින් ඉඳලම වර්ණ කතාවක් නෙමෙයි කියන්නේ. ඒක නිවැරදිව තේරුම් ගන්න පුළුවන් සරණ. හොඳයි සායනස් බොහොම පිං. හොඳයි. හලෙන් දිද්දා ප්‍රශ්නේ වගේ නේද? හොඳයි. එහෙනම් අපි අද දවසේදී සාකච්ඡාව නිමා කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු සාකච්ඡා නිමා කරන්න කියලා ඊට පෙර මම ගෞරවයෙන් යොමු වෙන්නයි ජයන්ත මහත්මයා දැන් මම මට පුළුවන් සාකච්ඡා කරන්න මාතල ස්වාමීන් වහන්සේ දෙන්නේ අවසන්ට. නැහැ හැමදෙනාටම පිරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මම හිතනවා අදත් අපිට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනදා වගේම ස්වාමීන් වහන්සේ විසින් අද ඉදිරිපත් කරන කරුණු අපිට හුඟක්ම ප්‍රයෝජනවත් වෙනවා යෝගී ජීවිතයට. ඒ වගේම අපි මේ විදිහට ධර්ම මණ්ඩපයේදී හමු වෙලා සතියට කීප වාරයක්ම අපි මේ විදිහට ධර්ම ශ්‍රවණය කළා ධර්ම මානසිකාරයේදීලා කුසල ධර්මයන් ගොඩාක් රැස් කරගන්නවා ඒ වගේම ඒක අපේ භාවනා ජීවිතයටත් ගොඩාක් උපකාරී වෙනවා ඉතින් ඒ පිළිබඳව අපි හැමෝම සතුටු විය යුතුයි ඒ උපදව ගන්නා සියලු කුසල් අපි ප්‍රත්‍යයෙන්ම අපේ අපිට අද දවසේ ධර්ම දේශනාව පැවැත්වුව පූජ්‍යපාද දිගන සුවත් සුගතවන්ත ස්වාමීන් වහන්සේට අපි පිරිනමනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ ඉතාමත්ම වාසනාවන්ත දවසක් ඊයේ පසු වුණු බව පැවිදිගේ වසර මම මතක හැටියට වසර 18ක් ඊයේ දවසට පිරුණා. ඉතින් ඒ වෙනුනොත් උන්වහන්සේට අපි අපේ හදවතින්ම නැගෙන සුභාසින්සනේ අපි පළ කර සිටිනවා ස්වාමීන් වහන්සේ වහන්සේ මේ කරන සාසනික සේවා කටයුතු තව තවත් මේවා තව තවත් ධෛර්ය වීර්ය ලැබේවා අපි වගේ ධර්ම විපාකයෙන් පිටන සිටින පිරිසකට මෙවැනි ධර්මයන් දීමෙන් තව තවත් වහන්සේගේ ඒ පුණ්‍ය ඒ පින වැඩි වේවා ඒ පින වැඩි වීම තුළින් පතන බෝධියකින් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපිට මේ අවස්ථාව ලබා දෙන වසර ගණනාවක් තිස්සේ මේ අවස්ථාව ලබා දෙන දරුවත් මහත්මයාටත් මේ සියලු කුසල ධර්මයෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා ඒ පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද සම්බන්ධ වන සියලුම කල්යාණ මිත්‍රයන්ටත් ඉතාමත්ම කෘතඥතාවයෙන් පළ කරනවා ඒ සියලු දෙනාටම වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ උපයෝග චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අද මේ ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ධර්ම විස්තරයේද උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි මදනාතම. ඉතින් අද අපටත් අවස්ථාවක් ලැබුණ හැමදෙනාටම ධර්මාඥාන භාවනාඥාන බෙදා දෙන්නට. ඉතින් ඒ වෙනුවෙන් පුරෝගාමිත්ව කියන කටයුතු කරපින්වත් ඒ දලුවත් මහත්මයා ඇතුළු කොට ඇති මේ පින්වත් සත්පුරුෂ මණ්ඩලයට සත්පුරුෂ සමාගමට මේ කරගෙන යන ධර්ම සේවාව අඛණ්ඩව කරගෙන යන ශ්‍රී ශක්තිය ධෛර්ය වීර්ය වාසනා රත්නත්‍රය ආශිර්වාද ලැබේවා ඒ වගේම ධර්මයේ වෙනස් වෙන ධර්මයේ විකෘති වෙන කාලයකට ඇවිල්ලා තියෙනවා එවැනි යුගයක නිවැරදි ධර්මයේ නිවැරදි ආකාරය වටහා ගැනීම යෝනිසෝ මනසිකාරයේ ධම්මාන් ධම් පටිපන්න අවස්ථාව ඒ වගේම තරානෝචිත ප්‍රඥාව දිනවන අකණ්ඩව වැඩේවා හැමදෙනාට මද දවස ඇති කරගත් මේ ධර්ම ශක්තිය හේතු කරගෙන සුවසේ නිවන් මඟ පාරමී පුරා ගනිමින් සමත විපස්සනා භාවනා මාර්ගය සකස් කරගෙන මෙතන කියවෙන මේ අනීග ආයන්ත චින්නසෝත ආබන්ධන කියන මේ රහත් ගුණයන් නැත්නම් ඒ රහතන් වහන්සේ නමක් තුළ තිබෙන ගුණ එහෙමනම් රාග ආදී දෝෂයන්ගෙන් නිදහස් වෙච්ච මාර්ගයේ කෙලවරට පැමිණි තෘෂ්ණාව නැති ශෝතයේ සිඳගත් ඒ වගේම තණ්හාදී බන්ධනයන්ගෙන් අත මිදුණු අජරාමර අමාමහ නිවන් ස්වභෝධය දක්වා මේ පින්වත් සමදනාට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රීසේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ කරපු මේ සාකච්ඡා දේශනාව සාකච්ඡාවත් රෙකෝඩ් කරලා තියෙනවා නම් මේ අපට ශ්‍රවණය නැත්නම් අපට බෙදා හරින්න මේ සවන සිසිල මේ ඇතුළෙම අපට මේ එඩිට් කරලා ඒක යොමු කරනවා නම් හොඳයි. ඒක අපට පුළුවන් අනිත් අයට ෂෙයා කරගන්න. හොඳයි. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි දීර්ඝාෂි දෙපියෝ. සාදු සාදු. සාදු සාදු තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි. සීලවන්තවන්තවන්තවන්තම් පුණ්‍යක් එක්තං අනුතර දුර්ලභ මයාලත්තම් පත් අසිතුම් වන්දිතුම් වන්දිතුම් ආදිතාති තේරාණං ආගතම් පසුභාවිය සබ්බ සිලා දයාවාස බුද්ධ පුත්තං නමම සාදු සාදු සාදු සාදු සාදු